<coughs> සංග්‍රහණය අවතරයි අපි මේ නේවාස උපාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පති දවසට හැමදාම විසන්වන්නේ මේ වගේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පති දාවක් ඉදිරිපත් කරලා තියෙන ධර්ම දේශන අවස්ථාවක් සියලුම දෙනා tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අද්ධාපසංසාම සහාය සමාදහං සිට්ඨා සමාසේවිතබ්බා සහාය ඊති අලද්ධී අනවජ්ජ භෝජී ඒකෝ චරි කග්ග විසාන කප්පෝති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනාවත් දේශනාවලියක් විදියටයි පවත්න්නේ උතියේ දේශනාවලිය සඳහාම <clears throat> සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච සූත්‍රයක් අපි සම්ප්‍රදාන කුල ඉදිරින් තියා ගන්නවා. ඉතින් අදත් නැත්නම් මේ දේශනාවලියටත් ඉදිරියෙන් තියාගත්තේ ශ්‍රීමුක පාඨයක් නැත්නම් සරුවච්ච දේශිත සූත්‍රයක්. ඒකට නම තියලා තියෙන්නේ කග්ගවිශාන සූත්‍රය කියලා. මේ සූත්‍රය සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ පොතත් මේ සූත්‍රයක් කියන දෙකම එච්චර බහුල භාවිතාවට පත්‍ත්‍යව නෙවෙයි ඒකට හේතු ඒ සූත්‍රයට අහුම්කම් දෙනකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ මොකද මේ කියන කාරණා කෙලෙගේ වගවීමකට අහු වෙනවා. ඊගා කටපාඩම් කරලා පැත්තකට වෙන්න පුළුවන් જાතිව නෙවෙයි. එහෙමනම් කටපාඩම් නොකර ඉන්න එක හොඳයි. නැත්තම් මේවා අදාහ ගන්න නැති එක තේරුම් කරගන්න නැති එක හොඳයි. තේරුම් ගත්තොත් අදාහ ගත්තොත් අනිවාර්යයෙන් මේ කෙනාට වගවීමක් වෙනවා වගකීමක් වෙනවා මේ ලැබිච්ච ධර්මයේ මම ක්‍රියාවත් කරන්නේ නැතුව දැක දැක දන දන මේ අමාරුවටපත් වෙන්නේ කියලා ලොකු 10ක් හට ගන්නවා. ලොකු දෙවිල්ලක් හට ගන්නවා. ඒ නිසා ඒ දේශනා ඇත්තටම කිට්ටු කරගන්න නැත්නම් කියවන්න නැතුව ඉන්න එක ලාභයි. ඉතින් ඒ වගේ මම පූර්විකාවක් දුන්නේ මේ මගේ ජීවිතේට මේ සූත්‍රය සම්බන්ධ වෙච්ච ආකාරය ගැන කල්පනා කරලයි ඒ තරුණ වයසේදී භාවනා කියන්නේ මොකද්ද සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට මම උත්සාහ කරන වෙලාවේ ඒ සුදු හාමුදුර කෙනෙක් මට කතා කරේ කිසියම් දැනීමක් මේකට අවශ්‍ය නැහැ. දැනීම බොහෝ විට අපලෙට හිටිනවා කියලා. ධර්මයේ පිළිබඳව අපි හිතාගෙන ඉන්න ලොකු දැනුම බොහෝ විට අපලෙට හිටිනවා. ඒක දැනට හිටලක් තියෙන නිසා ධර්මන දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කිව්වා ඒක අපි දන්න සාමාන්‍ය බුද්ධියට ගැලපෙන්නේ නැහැ. බණ භාවනා කරන්න ඉස්සර ත්‍රිපිටකය හදාරන්න ඕනේ. විනීගරුක වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, අරණ්‍යගතක වෙන්න ඕනේ. මොකද විනීගරුක වෙලා ත්‍රිපිටකය දන අරණ්‍යගත වෙච්ච ආම්දුවත් භාවනා කරන්නේ නැහැ. ඒක නිසා ඒ ටිකවත් අඩුවාන තියෙන්න ඕනේ කියන අදහසයි මගේ තිබුණේ තේසාංශ හිනහ වුණා. හිනහ වෙලා කොහොමද ත්‍රිපිටකය දැනගන්න ඕන මේ සූත්‍රය කියවපන් කියලා. පාලි දැනුමක් මට තිබුණෙත් නැහැ. නමුත් මේ ඒ සූත්‍රයේ සිංහල අර්ථය සාමාන්‍ය සිංහලයට පරිවර්තන කරලා තියෙන ත්‍රිපිටක බුද්ධ ජයන්ති ක්‍රමයේ දිහා බලනකොට ඒ කියවීම දිහා බලනකොට <coughs> භාෂාව තේරෙන්නේ නැති වුණාට අර්ථය හොඳට තේරෙනවා මේ සමාජ ඇසුරෙන් තමයි අපි කෙලසෙන්නේ කියලා. සමාජ ඇසුරෙන්මයි අපායට යන්නේ. ඒ නිසා සමාජයෙන් අයින් වෙච්ච තරමට ඒ මනුස්සයා නිවනට ලං වෙනවා. මට හම්බුනේ මේ කවුරුදු 26 දී අ 1979 80 81 වසරේ ඊට පස්සේ මේක දිගට මම මේ කටපාඩම් කරා. නැත්තම් මේක හැදෑරුවා. ඒ මොකද මම ඉතාමත්ම සමාජශීලී කෙනෙක් නිසා. මට තේරුණා මේ සමාජශීලී ගතියට මම අනික් අයට වැඩිය දක්ෂයි. මේ දක්ෂකම නිසාමයි මට මේ සතුටක් විවේකයක් එහෙම නැත්නම් හුදේකලාවක් ලැබෙන්නේ. ඒ නිසා මේක නිතර කටපාඩම් කරන්න ඕනේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් මට වෙන මොනවාක්වත් කියවන්න කිව්ව දුන්නේ නැහැ. කටපාඩම් කරන්න කිව්වේ මේ සූත්‍රය විතරයි. ඒකේ වගේම පුදුම මේ සමීප සම්බන්ධකමක් ඉන්න පටන් අරගත්තා. මේක දැනගෙන මේක ජීවිතේ රහස වශයෙන් තියාගෙන සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න. හැබැයි Tamanට කැහැකියාවක් Tamanට අධිකාරියක් වශී භාවයක් හම්බෙන හැම වෙලාවෙදීම මේ සූත්‍රයට ගරු කරලා කටයුතු කරන්න කියලා. ඒ මොකද මේ සූත්‍රයේ තියෙන ඒ ગાථා 40ක් විතර තියෙන එකේ හැම ગાතාවකම අවසානයේ සඳහන් වෙන්නේ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. තඛංග වේනගේ තනියඟ වගේ තනිව හැසිරියම්. ඒකචාරී ජීවිතයකට ඵලයන් කිය. ඉතින් ඒකචාරී ජීවිතේ අපිට හම්බ වෙන්නේ මිනිමරුවක් කරලා මරන්න ඉස්සර දවස් හතක් කරුල කාමරට දාපුවා විතරයි. ඒකට අපිට ලොකුම දඬුවමක්. ඒක හරියට මේ අග්‍රවිනිශකාරවරේ දෙන මරණ තීන්දුව තමයි කරුල කාමරේ තනි කරන එක. දැන් මෙතන බුදුරජාන් වහන්සේ යෝගාවචරයව මරණ දඬුවමක් කරපු කෙනෙක් වගේ තනි කරලා කරුල කාමරයකට දාලා කියනවා මෙන්න මේකට යන්න බැරුව මේක අඳුරන්නේ නැතුව මේක අගය කරන්නේ නැතුව ඔය කියන චිත්ත විවේ කියලා බඳ බෑ කියලා. ඉතින් මේ දෙක අපරාධකාරයෙක් වශයෙන් ශිරදඬුවකට ලක් වෙච්ච මනුස්සෙක් වශයෙන් කරුල කාමරයක ඉන්න එකත් එහෙම නැත්නම් තනි කරම තනි වෙලා නිවන හොයනවත් දෙක මැද තමයි බුද්ධ ආගම තියෙන්නේ. බුද්ධ ආගම හිරගෙදෙට අනේ කගේ කරන්නේත් නැහැ. අවාසනාවට වගේ තනි වෙලා භාවනා කරන කගේ කරන්නේත් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මයේ සහ බුද්ධ ආගම දෙක වෙන් කරන්න ගියාම මෙතන බරපතල ගැටලුවකට මුහුණ පානවා. විශේෂයෙන්ම මම එවකට හිටව මගේ තරුණකමත් එක්ක. මේ ආගමේදී අපි සමූහ කරනවා, බෙර ගන්නවා, කොඩි දානවා, ලක්ෂ පින්කම් කරනවා දසදහස් පින්කම් කරනවා ඒක සෙනග එකතු වෙච්ච තරමට ආගම දියුණුයි කියලා කියනවා ඒකෙන් අදහස් කරන්නේ මේ අනිකාගම් වලට වඩා අපි ඉස්සරහින් ඉන්නවා කියන එක විතරයි. නමුත් මේ ගාතාවෙන් බලනකොට පේනවා අපි ආගම නිසා පස්සට යනවා කියලා. ආගම නිසා අපේ තියෙන විවිධක බාධා කරගන්නවා කියලා. ආගම නිසා අපේ චිත්ත පීඩාවක් ඇති කරගන්නවා කියලා. හැබැයි ඒකෙන් ආගමික නායකෝ කීයක් හරි ආදායම් බද්දා ලබනවා. ඉතින් ඒගොල්ල කිසියම් සැපැකිලිමකින් තොරව අපේ චිත්ත විවේකේ භාවා දීලා ඒ ලබන ආදායම් බද්දට තමයි මේ මූලධර්මවාදී කියලා කියන්නේ. ඒක සමානට සදාචාරවාදී කියලාත් කියනවා. ඉතින් ඒ අනුව බලනකොට ਸਰවඥාන්සේ දෙන්න හදන මේ ධර්මය ආගම තුල රැඳිලා තියෙන බව හැබෑව. හැබැයි ආගම කැමති නෑ ධර්මය හදාගන්නට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ධර්මිතා බලවත් නිසා හරියට දැනගෙන කටයුතු කරන කරන එකට ආගමේ විස කපලා තිත්ත කපලා ධර්මයට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඒ සූත්‍ර හදාන බණ භාවනා කරන කෙනා රැඩිකල් වාදී වෙන්නේ. ඒ කෙනා විප්ලවීය චින්තනයක් ඇති කෙනෙක් වෙන්න වෙනවා. ඒ කෙනා මේ සම්ප්‍රදාය ගරු කරවුවට මොකද සම්ප්‍රදායට ගැති නොවන කෙනෙක් වෙන්න. ඉතින් එන්නේ ඒ ලය ඒ ඒ කටහඬ මේ ગાත ටික දිගටම තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා උඟ දෙනකොට තිත්ත බේතබ්බි වගේ හිටී කියලා. උඟ දෙනකොට කරප්පන් හැදේ. උඟ දෙනකොට හිතා ගන්න බැරි වෙයි. නමුත් ඉතින් අර වුණ කෙනෙකුට පොත දිගට බලන්න පුළුවන්නේ. මේක කවුරුත් ගොතපු එකක් නෙවෙයිනේ. සරුවච්චන්හන්සේ දේශනා කරපු එකක් නේ. ඒක නිසා කැමැති කෙනෙක් ඉන්නවනම් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සූත්‍ර නිපාත කියන පොතේ මේ khග්ගවිසාන සූත්‍රය කියන මාතෘකාවට බලන්න අද්දා ප්‍රසංසාම සහාය සමාදාහං ඒ කාංශයේම සහායකුගේ සහායකුගේ ඇසුර ප්‍රශංසා කටයුත්තක්. නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රේ ඒකාන්තයෙන් ප්‍රශංසා කටයුත්තක්. ඒක පිළිබඳව සර්වඥ දේශනාවේ වචන දෙකක් නැහැ. සියලු Brahmacharya රැඳිලා තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රමත පමණයි. සෙට්ටා සමා සේවිතබ්බා සහාය. Tamanට වැඩි ශ්‍රේෂ්ඨ ඇත්තන් සහ සම ඇත්තන් සේවනයේ කටයුතු. ඒකෙන් තමයි අපි සැක ඇරලා ඉදිරි මාර්ගයට පෙරමග ලකුණු දකින්නේ අපි කල්යාණ මිත්‍ර හරහා. එතන අපි වාගේම ධර්මයට උරදීලාදී කටයුතු කරන සහායකයන් එක්ක ඉන්නකොට අපිට ලෝකයක් වටන්න හදන පිස්සුව වැටෙන්නේ නැහැ. අපිට පිස්සු බලු රෝගේ එන්නේ නැහැ. අපිට තේරෙනවා සෑහෙන පිරිසක් <clears throat> මේ ධර්මයේ ඉඳලා අවංක ජීවිත ගත කරනවා. නිහතමානී ජීවිත ගත කරනවා. නිහඬ ජීවිත ගත කරනවා. උදේකලා ජීවිත ගත කරනවා මේ ලෝකයා වෙන අඳුරයක් පෑවට කියලා සෙට්ටා සමා සේවිතබ්බා සහාය සහායකයන් වශයෙන් අසුරු කරන්න කියලා කියනවා සමන්ටදී ශ්‍රේෂ්ඨයන් සහ සම සම පුද්ගලයන් ඒටි අලද්දා අනවජ්‍ය භෝජී එවැනි කට්ටිය නැති තැන් තියෙනවානේ කානිවල් වල සමාජ සේවා මධ්‍යස්ථාන වල සමාජ ශාලා වල පත්තර කන්තෝරු වල අපි රස්සාව කරන තැන අපි යන ඉස්කෝලේ අපි යන බස් එකේ කවුරක්වත් නැවුවොත් ඒගොල්ලෝ තන්නේ කරම අලද්දා ඒකට ලබා ගන්න අමාරුයි. අන්න එහෙම වෙලාවක ඒතේ අලද්දා මේ ලෝකේ ඉන්න විශාල ජනතාවක් බුද්ධ කලාවට බයයි. සත්‍යයට බයයි. ඒගොල්ලෝ මේ දෙමලිච්ච වගේ රංචු ගහලා රැළට අහු වෙලා රැළේ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි අය අතර ශ්‍රේෂ්ඨයන් තා සමයන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒතේ අලද්දා සාවජ්‍ය භෝජී අනවජ්‍ය භෝජී මම මෙවැනි පාපතරයන් සමග නිහීන පුද්ගලයන් සමග මිච්ඡා ජීවියට ලක් නොවි ජීවත් වෙන්න ඕනේ. මේ සේරම ජීවත් වෙන්නේ මිච්ඡා ජීවිය. ඒ ජීවී ලබන කෙනෙක් අතර එක හිටියත් මම නිකම්ම මිත්‍යා ජීවිතයට වැටෙනවා. ඒක නිසා ඒතේ අලද්දා සාවජ්‍ය භෝජී මේ වැරදි භෝජන ක්‍රමය, වැරදි ජීවන රටාව, මිත්‍යා ජීවිතයට ලක් වෙලා ඉන්න මේ බෞද්ධනතාවයෙන් අයින් වෙන්නේ කොහොමද? ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ. එයාගේ ඇසුරට වැඩිය හොඳයි කඟ වේනගේ තනි අග වගේ තනිව ජීවිතේ. ඉතින් ඒකට සෑහෙන පෞරුෂත්වයක් ඕනේ. ඒකට සෑහෙන රැඩිකල් වාදී ගතියක් ඕනේ. ඒකට ධර්මයත් ආගම දෙකම ගරු කරන ආයුධයක් තමයි සද්ධාව උනේ. ඒකට ධර්මයත් ආගම දෙකම ගරු කරන ගුණය තමයි වීර්ය අවශ්‍යයි. ධර්මය ගරු කරන ආගම ගරු නොකරන ගුණය තමයි සතිය. සතියෙන් ඉන්න කෙනාට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මම මේ අසුර කරන්නේ ශ්‍රේෂ්ඨයේද <clears throat> සමයෙක්ද එහෙම නැත්නම් Tamanට වැඩිය පහත් හීන දීන නිහීන කෙනෙක්ද කියලා ඇත්තටම සතිය ඒ කෘත්‍ය කරන්නේ සතිය පෙන්නලා දෙනවා මේ මනුස්ස ඇසුරු කරුවොත් මෙන්න මේ අනර්ථය සිද්ධ වෙනවා මෙන්න මේ පුද්ගලයා ඇසුරු කෙරුවොත් මේ අර්ථය සිද්ධ වෙනවායි කියලා ගෙනහැර දැක්වීම විතරයි කරන්නේ ගෙනහැර දැක්වට පස්සේ ලුණු මිරිස් කන මොලයක් තියෙන මිනිහට උකුණු ඔලුවක් තරම් මොලේ කඳුලක් තියෙන මනුස්සයර තේරෙනවා මේ පාර ජනප්‍රියයි මේ පාර බොහොම ලාභ සත්කාර සම්මාන සහිතයි හැබැයි මිච්ඡා ජීවේ ඒ මිච්ඡා ජීවිතයට වැඩි හොඳයි සම්මා ආජීවයේ පතාගෙන තම්බල දෙන බතක් කාලා එලා දෙන පැදුරක බුදියාගෙන ශ්‍රේෂ්ඨේක හා සමෙක් සමග ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒක බුදුජාන් වහන්සේ බෝවනේ ලෙඩක් විදියට කට්ටියට බෝ කරන්න හදනවා. මේ સંદર્ભයේ මේ සංකල්පයේ මේ විකල්ප මේ ආකල්ප ලෝකයට බෝ කරන්නයි බුද්ධ අංකුරයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් ලෝකයා නිතරම යන්නේ ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකෙට. ඒකේ ඒකාන්තෙම මිච්ඡා ජීවිතයන් ගත වෙනවා. මේක ඒකාන්තයෙන්ම ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන රැල්ලට අහු වෙලා රැල්ලට අහු වෙන වැඩක්. ඉතින් ඒකෙන් අයින් වෙන්න ආධුනික යෝගාවචරයට බැරි වෙනවා කියන එක නම් සාධාරණයි. කවදා හරි යෝගාවචරයා <clears throat> සම්මා සංකල්ප සහිතව යහ කල්පනාවක් ඇතු ආකල්ප සහිත ලෝකේ ජීවත් වෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි යේසුස් වහන්සේත් මේක කියලා තියෙනවා. නබිනායකතුමත් කියලා තියෙනවා, ගාන්ධිතුමත් කියලා තියෙනවා, හැම නායකෙක්ම කියලා තියෙනවා. අපි පැකලසින්නේ පරිසරයයි ඒක කාල් මාක්ස් න්‍යායේ මූලික ඉගැන්වීමක්. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. පරිසරේ පන්ති ભેද නිසා මනුෂ්‍ය කෙලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. මනුෂ්‍යයාගේත කොහොමවත් ප්‍රභාසරයි නිවන් දැකලා තියෙන්නේ. ඒක මේ මිනිස්සු නිහින මිනිස්සුන්ගේ ඇසුර නිසා වටේට කුණු කච්චල් තට්ටුවක් බැඳිලා තියෙනවා. ඒ බව අන්ධ පුතඥයා දන්නේ නැහැ. එයා හිතන්නේ මුළු එකම කච්චල් කියලා. මුළු එකම කුණු කියලා. මොකද පිට කට්ටේ තියෙන්නේ කච්චල් නිසා ඒ නිසා එයා Tamanට නිග්‍රහ කරගන්නවා. Taman පහත් කරගන්නවා. Tamanට තනිය ජීවත් වෙන්න බෑයි කියලා කියනවා. උදේකලාවෙ ඉන්න බෑයි කියලා කියනවා. නිසද්දතාවෙ ඉන්න බෑයි කියලා කියනවා. මොකද අර කෙලෙසිච්ච පිට කට්ටේ අනුව තමයි අපි අනුම් මනින්නේ Taman මනින්නේ. ඉතින් ඒ මිනිහෙකුට කවදාවත් සමාධි භාවනාවක් හරියන්නේත් නැහැ. ධර්මයක් ඇහුවට තේරෙන්නේ නැහැ. මොකද එයා වැරදි සංකල්පනාවක ඉන්නේ මම කාලකන්ණියෙක් කියලා. ලෝකේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ මම කාලකන්ණියෙක් කියලා. හැබැයි දන්නේ නැහැ මේ ලැබිච්ච මනුස්ස අත්ත භාව ප්‍රතිලාභයක් කියලා. ගියාත්ම කරපු පිනකට ලැබිච්ච බව දන්නේ නැහැ. මට අරක නැහැ මේක නැහැ කියලා අර පිට කට්ටේ අල්ලගෙන ඒ අනුව මුළු පද්ධතියම කෙලසිච්ච ගතියක් ගැන කතා කරන අන්ධ පුතඥයාට භාවනා කරනකොට ඔළුව අන්ධ බදාල වෙනවා. ඔළුව අවුල් වෙනවා හිතන්නෙම මම කාලකන්ණී මට මේ මේ දේවල් නැහැ ඒ නිසා තනි වෙනකොට බයක් ඇති වෙනවා කොන්දපණ නැහැ දෙවන්නේක් නැති වෙච්චාම වෙවුලනවා අන්ධකාර වෙනකොට බය වෙනවා ලෙඩ වෙනකොට බය වෙනවා වයසට යනකොට බය වෙනවා මරණයට බය වෙනවා මොකද එයා හිතන්නේ මං කෙලෙස් ගුලියන්නේ ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පය යන්නේ කියලා. ඔය පහුරු ගාලා බලන කෙනෙක් පේනවා පිටපැත්තේ කට්ටේ විතරයි මේ කෙලෙස් තියෙන්නේ. ඇසළ ප්‍රභාස්වරයි. ඒ නිසා යම් වෙලාවක පබස්සර මිදම්බික වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. බුදුබණ අහලා මොලේ කඳුලක් හරි තියෙන මිනිසෙක් නම් කල්පනා කරොත් බුදුහාමුදුරුවෝ රවට්ටන්න නෙවෙයි හදන්නේ. බුදුජාන් වහන්සේ කරන්නේ හැම මිනිස්සෙකුටම manussත්වයේ දීලා අගයක් ආඩම්බරයක් දෙන එක. හැම මනුස්ස හිතක්ම ඇතුලේ දිලිසෙනවා. දිදුලනවා. ඒ බව දන්නවනම් අර පිටකට්ටේ ඌරනොයි කියන එක ලේසියි. භාවනා කරනකොට විශ්වාසයක් පහළ වෙනවා. භාවනා කරන සමාධියක් එනවා. ප්‍රඥාව කොහොමදක් තියෙනවා මොකද සංකල්පය හොද නිසා. ඒ නිසා මේ සංකල්ප ආකල්ප සම්පත්‍ය ඇති වෙන්න බනහලා ඒක තහවුරු කරන්න. මගේ ඇතුළත හොඳයි පිටකට විතරයි නරක වෙලා තියෙන කියලා බලන කෙනාට බුදුචානන්සේ පුත්තජන කියන නම නෙවෙයි කියන්නේ කල්යාණ මේ කල්යාණ පුත්තජනය කියලා. අන්ධ පුත්තජනය කියන්නේ නැහැ. කල්යාණ පුත්තජනය තමයි භාවනා කරන්නේ. එයා භාවනා කරන තේනවා පිට කට්ටේ නම් කුණු තමයි. ගැලනස් කරපු බාල්දියක පිට කට්ටේ සිංක් තට්ටුව තිබුණාට ඇතුලේ යකඩ තියෙනවා. ඒ සිංක් තට්ටුව හීරිච්ච ගමන් ඒක ආයෙ වහ ගන්නවා. වහගෙන යකඩේ අරසා කරනවා. ඒ වගේ අපි කුණු තට්ටුව පිට තියෙනක හීරුවාට තැනකින් ආයෙ කුණු වලින් වැහිලා ඇතුලේ තියෙන රත්තරන් පෙන්වන්න නැතුව අර කුණු තට්ටුව පේන නිසා නිතරම පේන්නේ තමයි නිහීන හීන දින කෙනෙක් විදිහට ඒ මොකක්වත් නිසා නෙවෙයි අපි අට කරගෙන ඉන්නේ හීන දින තුච්ච පාර මිනිසු නිසා. දුස්සීලෝයි බහුජනෝ. ඉතින් කෙනෙකුට පුළුවන් ද එවැනි දුස්සීල ලෝකයක බහු ජනතාව බොහෝ දුස්සීල අවස්ථාවේ මමත් දුස්සීල තමයි මගේ පිටකට විතරයි දුස්සීල ඇතුළු පිරිසුදුයි. ඒ නිසා මේ මගේ පිරිසුදුකම සමාදන් වෙන්නම් මේ Tamanට නිඳ කරගන්න Taman පහත් කළා සලකන පුත්‍ජජනියත් එක්ක ඇසුරු නොවේවා. අන්න ඒක අයින් වෙන්න නම් ඒ කෝචරේ එකක්ග විසාන කප්පෝ. කංග වේනගේ තනියම වගේ හැසිරියන් කියලා. ඉතින් මේ දේට ප්‍රධාන වෙන්නේ Taman උප්පත්තියම මිනිස්සෙක් බව, උප්පත්තියම මේ ප්‍රභාසර හිතකට උරුමකාරකමක් තියෙන කෙනෙක් බව, තිරිසනෙක් නොවන බව, යක්ෂයෙක් ප්‍රේතෙක් නොවන බව, දිව්‍යෙක් ප්‍රඥෙක් නොවන බව දැනගන්නේ මේ Tamanගේ මනුස්ස ශරීරයෙන් තමයි. යම් කිසි කෙනෙක් නිතරම Tamanගේ ශරීර මනුස්ස මනුස්ස ශරීරයත් එක්ක ඉන්නවනම් අනුන්ගේ ශරීරය ගැන හිතන්නේ නැතුව, අතන මෙතන හිතන්නේ නැතුව ඊයේ හෙට හිතන්නේ නැතුව මේ වර්තමාන මොහොතේ වැඩි කලයට යන්නේ නැහැ. මේ ශරීරයට ඇත්තටම බව කරන්න ඕන කමක් නැහැ. මේ ඇසුර නිසායි වරෙන් මචං මහමුදේ නාන්න යන්න කියන යාළුව නිසායි අපි පව කරන්නේ. මේ පාපතරයන්ගේ ඇසුර නිසායි ඒත් අපිට පාපතරයන්ගේ ඇසුර ප්‍රයෝගේ සම්‍යක් ක්‍රමවලින් අයින් කරගන්න පුළුවන් නම් අපි බුද්ධ පාක්ෂික වෙනවා නැත්නම් ආර පාක්ෂික වෙනවා. ඒක නිසා මේ සූත්‍රය කියවනකොට නැත්තම් කටපාඩම් කරනකොට ප්‍රධානම දේ වුණේ මේ පාප මිත්‍යයන්ගෙන් වෙන්වීමට තමයි මොලේ කියන එක තියෙන්නේ. ඒක කරන්නේ නැතුව බුදුහාමුදුරණ කරන දෙයක් නැහැ. අපි මේ කොච්චර බණදාම් පිරුවත් පාප මිත්‍ය ඇසුරත් එක්ක ඉන්නවනම් ආයෙසරයක් හොදෝ දමඩි දැම්ම වගේ මේ අවුල් වෙන ගතිය නිසා භවනා කරගෙන කරගෙන යනකොට වෙලාව කෙනෙකුට හිතෙනවා රෙද්ද හොදන්න ගන්න මහන්සියර කරන ගෞරවය තමයි හොදපු රෙද්දාවේ මඩේ නොදායින් එක. ඉතින් ආධුනික කාලේ ආරම්භ කාලේ නවක කාලේ ගිහි කාලේ භාවනා කරන හැම කෙනාම හොදෝද මඩේ තමයි දාන්නේ. දානකොට තේරෙනවා මඩේ දාන්නෙත් තමන් හොදන්නෙත් තමන් හොදන්න ගන්න ප්‍රයත්නයේට කරන නිග්‍රහයක් තමයි හොදන්න ගන්න ගන්න ප්‍රයත්නයේ කරන අව탁ේරුවක් තමයි කිසිම කැතක් නැතුව ආය මඩේ දාන්නේ. කවදාරියාට හිතෙනවා මේ හෝදන ප්‍රයත්නයේ තියේදී මඩේ දැමීම නතර කරපු ගම හේදීමේ ආනිසංශ අරසා වෙන්න පටන් ගන්නවා. ඒක සඳහා පාපයන්ගෙන් වෙන්වීම. බාලයන්ගෙන් නිහිනයන්ගෙන් වෙන්වීම. එහෙම නැත්නම් තව අඟක් ඇසුරු කරන්න එපා. හැම සතෙකුටම අන් දෙකක් තියෙනවා. උන්න කියනවා ගොන්නු කියලා. තනියඟ තියෙන කාට කඟ වෙනවා කියනවා. ඒකට ඉස්සරහට ගහක් කම්නොත් පලාගෙන තමයි යන්නේ. ඌට ඒ කාටවත් එක්ක වගවීමක් නැහැ කඟ වෙනට. ඒ නිසා අපි කියනවා කඟ වෙනවා වගේ කියලා. බුදුජානනාංශයේ මේ කඟ වෙන කියලා පෙන්වන දන යෝගාවචරයටයි එහෙම නැත්නම් Brahmacharya රකින්න කෙනාටයි සතිපට්ඨානය කරන කෙනාටයි. ඉතින් අටුවා යුගයේදී අපි හැමදාම මතක් කරගත්ත විදිහට මේක බරපතල වැඩි ගතියක් නිසා දෝ මේක පසේ බුදුරජා වතේ බුද්ධත්වයේ සඳහා භාවනා කරන යෝගාවචරයන් සඳහා පමණයි කියලා කොන් කරලා තියෙනවා. මොකද පසේ බුදුරජාන් වහන්සේලා දන්න විදියට සමාජ අසුරකට යන්නේ බණ කියන්නේ යන්නේ තනියම අවබෝධ කරනවා. ඉතින් මේක කියලා තියෙන්නේ පසේ බුදුරජාන් වහන්සේගේ උදාන ගාථා කියලා. පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරන ප්‍රීති වාක්‍ය කියලා. නමුත් ඒ ඒ ගාථාවක අභ්‍යන්තරයේ බලනකොට සාත්තං සව්‍යංජන මේක අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කේවල පරිපූර්ණං අංග සම්පූර්ණ ධර්මයක් මේකේ තියෙනවා. ඒ පසේ බුදු බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන බෝසත්තුන්ට විතරක් නෙවෙයි භාවනා කරන යෝගාවචරයටත් මම කියනවා මේ වෙලාවේදී භාවනා කළ යම් ප්‍රමාණිකට දියුණු වෙච්ච යෝගාවචරයට පේනවා මේක අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ කරගත්තේ නැත්නම් අත්දැකීම එකතුවක් එන්නේ. ගුණයක් නැහැ. උපයන්න දැනගත්තට අරසව දන්නේ අරස කරන්න නම් ඒකෝචරී එකක්ද විසාන කප්පෝ සිට්ටෝ සමෝ සේවිතබ්බා සහය අසුරු කරනවා නම් අසුරු කරන්න ශ්‍රේෂ්ඨේ නැත්නම් අසුරු කරනවා අසුරු කරන සමයෙක් එහෙම නැත්නම් ඒක නා නිහීනයන් අසුරු කරන නිහීනෙක් වඩපත් විශේෂයෙන්ම නිහීනයාට ඇති නොවන චිත්ත පීඩාවක් මේ යෝගාවචරයට තියෙනවා මේ භාවනා නොකරන අමනයන්ඩ වගේ මගේ චිත්ත පීඩා කරනවා නේද මගෙත් හිත මට දෙස් දෙනවා නේද කියලා ධර්මයක් දන්නවනේ. අමනේ ධර්මයක් දන්නේ එයා පැත්තකටලා ඉනවා මේ ධර්මයක් දැනගෙන අමනයන් ආශ්‍රය කරන එකට අර අමනයන්ගේ දුක් ඔක්කොම තාවට පස්සේ හිතනවා. කො මෙච්චරක් දන් දෙනවා මෙච්චරක් සිල් රකින්නවා මේ බලපංගෝ මට මේ තරම් දුක් වෙනවනේ කියලා හිත විශාල කඩා වැටීමකට එනවා. මේ ළඟදී සුද්දේ පොතක් කියලා තියෙනවා. පොත් ලියන්නේ ඔක්කොම අන්න එතන ඉන්න කට්ටිය කියලා. ධර්මයක් දකිනවා. ආනිසංස මොකක්වත් නැහැ. අමනිය ආශ්‍රය කරනවා. ඒල බුදුහාමුදුර නොකියපු දේවල් පොත්වල ලියනවා. බාගට තැම්පිච්චාල. එයා දන්නේ නැහැ ජීවන රටාව හදාගන්න. එයා දන්නේ නැහැ ආජීවය සකස් කරගන්න. භාවනා කරන ගම භාවනා නොකරනත් එක හැසිරෙනවා. ඉති කෙරේ. ඉතින් මේකට බුදුරජාණන්සේ සෑහෙන අනුකම්පාවක් තියෙන යෝගාවචරයන් කෙරෙහි. ඒකල කියනවා භාවනා කරනවා නම් භාවනා කරලා ඒ භාවනාව වඩා ගන්න ඕන නම් දිනු පවණු කරන්න ඕන නම් ඔය නිහීනයන් ඇසුරු කිරීම අයින් කරන්න ඕනේ කියලා ඒක හරියට කියනවා බඩදරු වුණාට පස්සේ ඒ කුලකාන්තාව ස්වාමි කුලයෙන් ආපහු වෙන්න ඕනේ මව් ගාවට. මව් එයාව අරසා කරනවා දරු ප්‍රසූතිය වෙලා මාස 3ක් යනකම්. ස්වාමි කුලයේ සහ ස්වාමියා ගාව අරසාව නැහැ. ඒ නිසා ගෙදර අඬ ගහගෙන යන ගතියක් තියෙනවා. ඒ මොකද මේ කාන්තාව වෛශ්‍යාවක් නම් ගබ්ස කරයි. කාන්තාව කුලකාන්තාව නම් දරුවගේ මාතෘත්වය ලැබෙන නිසා දරුවා පෝෂණය කරන්න ඕනේ. දරුවා පෝෂණය කරන මේ කාන්තාව දන්නෙත් නෑ, ස්වාමියා දන්නෙත් නෑ, ස්වාමි කුලය දන්නෙත් නෑ, අම්මා තමයි දන්නේ. ඒක නිසා බඩදරු වුණාට පස්සේ දරුගැබ රැක ගන්න ඕනේ නම් ඒ දරුවට ගැප් පෙරහැර පාන්න ඕනේ. කිරිමවරුපත් කරන්න ඕනේ. පත් කළාම මවට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් අද සාසනේ වෙලා තියෙන්නේ ගැප් ගත්ත කට්ටිය ඉන්නවා අනුග්‍රහ කරන්න දන්නේ මේ ගැබ අරසා කරන්න දන්නේ කොවිතම්පත් කරාට කිරිවදින ගොයම ඒ ගොයියා දන්නවා දැන් ගිහිල්ලා පින්නඟුන් අහන්න නැති වුණාට තනකොළ ගලවන්න නැති වුණාට නිතරම කුඹුරු වටේ රවුමක් ගිහලා කොලයක් දෙකක් අත ගාලා මේක කීඩාවේ ඉන්නවද වතුර බැඳලා තියනවද උම කැටලා තියනවද මියෝ හරලා තියනවද කක්කොට්ටු හරලා තියනවද කියලා බලාගෙන යන්න ඕනේ නැත්නම් අර ස්වභාවයෙන් කිරිවදින අවස්ථාවේදී අවශ්‍ය ආරසාව නැති වුණොත් ඒ කීඩාවන්ගේ කක්කොට්ටන්ගෙන් මීයන්ගෙන් හානි වුණොත් කිරිවදින ගොයම බොල් අන්නේ වගේ ඒ ශාසනික අරසාව සලසලා දෙන්න යෝගාවචරය දැනගන්න ඕනේ. මේ බුදුරජාණන්සේගේ යුතුයකමක් වශයෙන් උන්වහන්සේ හෙලි කර දක්වනවා. ඔබ බොහොම අමාරුවෙන් තමයි යෝගා ජීවිතයට ආවේ. ඔබ අනික් මිනිසුන්ට වැඩිය යම් ප්‍රමාණයකට ගරු කරලා තියෙනවා. ඔබට අතරින් මෙතරින් කෑලි අපෙලක් තියෙනවා, හම්බෙලක් තියෙනවා, කෑවිලක් තියෙනවා. හැබැයි අපිට තේරෙනව නේද මේක දිගට yaadෙන්නේ නැහැ කියලා. ඒ yaadෙන්නේ නැත්නම් මොකද්ද? ඇසුර වැරදි නිසා. කල්යාණ මිත්‍යාශ්‍රය නැති නිසා. අපි පසුගිය 82 නැත්නම් 83 වෙනි භාවනා වැඩමුළුවේදී ගත්තා සූත්‍රයක් මේ මේ ගාථාවේ කියන අදහස වෙනමම සරුවචන් වහන්සේ බිකු බිකුනි උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙටම දේශනා කරපු සූත්‍රයක් සේවිතබ්බ සූත්‍රය කියලා. ඇත්තට මෙහිම ඒ සූත්‍රයට නමක් නැහැ සිංහල ත්‍රිපිටකයේ බුරුම පොතේ ඒකට දාලා තියෙනවා සේවිතබ්බ සූත්‍රය කියලා. ඒක අංගුත්තර නිකාය තික්ක නිපාතේ සඳහන් සූත්‍රයක්. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා මහණි මගේ සර්වඥතා ඥාණයට ලැබෙනවා ඇසුරු කිරීම අතින් මිනිස්සෙක් විශේෂම යෝගාවචරෙක් තතයුතු පුද්ගල જાති තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා දන්නේ නැත්තම් එයා හම්බ කරන දේ කඟටින් කැපුවා වගේ වෙනවා. කොච්චර කෙරුවක්වත් එකතුවක් වෙන්නේ. අපි දන්නවා කපුටෝ රොටි කෑලි පාන් කෑල්ලක් හම්බෙච්චාම තව කෑල්ලක් හොයන්න තියෙන ආශාව නිසා මේක ගෙනලා උළු ආලයක්කට හරි පොල්ලතු ආලයක් හරි ගන්නලා තියලා යනවා. ඊළ බඩගිනි වෙලා ඇවිල්ලා හොයනවා කොයි උළු කැටයට ඇඟුවාද කියලා කපුටට මතක නැහැ. ඉතින් අර උළු කැටෙත් බannවා මේ උළු කැටෙත් බannවා ඌට මතක නැහැ. කපුටු මොලේට අර අරසා කරපේ කොතන දාර්ශකලී කියලා. ඉතින් මේ කපුටන්ගේ විහිළුව කපුටු සාත්‍රි දන්න කට්ටිය දන්නවා මේ කපුට කලින් ගෙනත් තිබ්බ ආහාරයක්. නැවත හොයනවා තිබ්බතන මතක නැති වෙලා. ඒ වගේ තමයි අපි කොච්චර භාවනා කරත් ඒ භාවනාව yaadෙන්න අත්දැකීම ගොනු වෙන්න මේර්චි තත්වයක් එන්න අතන මෙතන තියෙන කෑලි ගොනු කරන ක්‍රමය තන්නේ කර පර්යංකේකෝ සක්මනක නෑ. ඒක තියෙන්නේ ඇසුරු කරන්න අතර. සමාජයෙන් Tamanට ලැබෙන කල්යාණ මිත්‍ර ඇසුර මතයි. ඒක නිසා ඒ ඇසුර වැඩි කරන්න නම් අත්දැකීම ගොනුව වැඩි වෙන්න නම් කල්යාණ මිත්‍රෝ නෑ කිය කිය කනපින්දම් ගහන එක නෙවෙයි මේ සූත්‍රය කියන්නේ පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙන්වීමට අදිෂ්ඨාන කරන්න. එතකොට පාප මිත්‍ර ආශ්‍රය අයින් කරනකොට නොසිතු නොවිරු ආකාරයට ලෝකේ ඉන්නා වූ කල්යාණ මිත්‍රෝ සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ දෙක අතර තියෙන গুপ্ত සම්බන්ධයක්. පාප මිත්‍රයන් අයින් කරන්න කරන්න කල්යාණ මිත්‍රයන්ගේ ආකර්ෂණයට ඉබේ වැටෙනවා. හැබැයි ඊටාම පරිසම් වෙන්න ඕනේ. පාප මිත්‍යා දැනගන්න නරකයි මම පාප මිත්‍යා කොම් කරන්න හදනවා අයින් කරන්න හදනවා කියලා. පාප මිත්‍යා ෂේප් එකේ අයින් කරන්න ප්‍රයෝගයෙන් අයින් කරන්න ඒකට පුත්‍රයන්වන්සේ අනන්දවත් උපක්‍රම පෙන්ලා දීලා තිනවා. පාප මිත්‍යා අයින් කිරීම ඔබ දන්නේ නැත්නම් කෝල්කේ කොච්චර කල්යාණ මෙහිටියත් හිටියත් උඹට ඒක ඇසුරක් ලැබෙන්නේ නැහැ. ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. උඹ කියාවි මම කොච්චර කල්යාණ මිත්‍රෝ පැතුවත් කල්යාණ ධර්ම බැලුවත් මා ළඟට එන්නේ නැහැ. මා ළඟට එන හරියක් එන්නේ පාප මිත්‍රයෝ පාප ධර්ම කියලා. ඒ මොකද ඔබ දන්නේ නැහැ අසේවනාච බාලාණන් කියන පළවෙනි මංගල කාරණාව දන්නේ අපිට පළවෙනි මංගල කාරණා 32 අඩිය තියෙනකොටම සඳකට පහන වගේ හම්බ වෙන්නේ අසේවනාච බාලාණන්. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා දැන් මේ අසේවනාච බාලාණන් කරන්න කියලා මිනිස්සු කිරණමයිනවා නේද? එතකොට මේ බාලයාට කාගෙන්වත් සරණක් නැද්ද? බාලයට ගොඩ එන්නම ක්‍රමයක් නැද්ද? ඒ නිසා මේක තනිකර අධිරාජ්‍යවාදී ක්‍රමයක් නේද? ඒ නිසා මේ ශේවිතබ්බ සූත්‍රයේදී ධර්මචර්යනාංශය සඳහන් කරලා තියෙනවා අත්තිබික්කවේ පුද්ගලා නසේවිතබ්බන්න බජිතබ්බන්න පෛරුපාසිතබ්බන්. මහනි මට පේනවා මගේ සර්වඥතා ඥාණයට මේ ලෝකේ ඉන්නවා සේවනයේ නොකල යුතු ඇසුරු නොකල යුතු පෛරුපාසනයේ නොකල යුතු කොටසක්. ඊගාවට මගේ ඥාණයට පේනවා සේවනයේ කළ යුතු, ඇසුරු කළ යුතු, පෛරුපාසනයේ කළ යුතු කට්ටියක්. ඊගාට මගේ ඥානෙට අහු වෙනවා ගරුකත්වා සක්කත්වා සේවිතබ්බං පෛරුපාසිතබ්බං භජිතබ්බං ඊටාම ගරු කරලා මුදුනේ තියාගෙන ඇසුරු කළ යුතු සේවනය කළ යුතු පෛරුපාසන කළ යුතු පිරිසකුත් ඉන්නවා. අන්න ඒ පිරිස් තුන දන්නේ නැතුව ලාභයටත්, ලේසියටත්, පහසුරත්, ජනප්‍රියතාවයටත් අර භජනය කළ යුතු, අසුරුකන කළ යුතු, වෛරුපාසනේ නොකල යුතු අය ඇසුරු කරන්න කරන්න මේ භාජනය කුණු වෙලා නිහින තත්ත්වයටපත් වෙලා කල්යාණ මිත්‍රෙක් පහත් කළ සලකන මට්ටමට වැටෙනවා. අප කවදරි භාජනය සුද්ධ කෙරුවොත් ඊගාවට ඒක පිරෙන්නේ කල්යාණ මිත්‍රෙක්ගෙන් භාජනය භජනය කළ යුත්තේකින් ඇසුරු කළ යුත්තේකින් පෛරුපාසනය කළ යුත්තේකින් මේ මදිවට ගරුතන්නේලා සක්කාර කරලා ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රොත් ඉන්න බව වැටහෙනවා. ඉතින් මේකෙදී උගාවක් කළාට මේ බුදුහාමරගේ දේශනා පළවෙනි කොටස උන් කන් දෙනකොට හිතෙනවා අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ වෙච්ච ශාසනයක. අපි ඉන්නේ ඉන්දියාවේ දඹදිව නෙවෙයි. අපි ඉන්නේ මේ නරක පැත්තක නිසා අපේ පරිසරයේ මේ ඇසුරු කළ යුතු, භජනය කළ යුතු, පෛරුපාසන කළ යුතු ඇත්තේ නැති නිසා. બોලේ ඉතින් මම මොකද කරන්නේ? ඉන්න කට්ටිය ඇසුරු කරන්න එපාය. කොහොමද මම දැනගන්නේ? ඇසුරු කළ යුත්තා පරිපාසනය කළ යුත්තා, භජනය කළ යුත්තා කියලා Tamanට මේ යාරේ මිනුකෝදුව දීලා නැහැ. බුදුහාමසෝ කොහොමද කියන්නේ පුද්ගලයෝ මනින්න එපයි කියලා කියනවා. ඒකල කොහොමද දන්නේ මේ ඇසුරු කළ යුතු මේ ඇසුරු කළ යුතු නැති යුතුයි කියලා. බුදුරජාණන්සේ ඒකට මිනුම් දන්න දෙන්නේ Tamanගෙමයි. බුදුරජාණන්සේ සඳහන් කරනවා උඹට වැඩිය සීලයෙන් දුර්වල, උඹට වැඩිය සමාධියෙන් දුර්වල, උඹට වැඩිය ප්‍රඥාවෙන් දුර්වල මිනිහා ඇසුරු කළ නොකළ යුතුයි, භජනය නොකළ යුතුයි, පෛරුපාසනය නොකළ යුතුයි. ඒ නිසා යට වගකීමක් වෙනවා මේ කතා කරන මිනිහා මේ වෙනකොට සීලක පිළිట్లా හිටින්න. මේ කතා කරන මිනිහා මේ වෙනකොට සමාධිය අඩු ගන්න අගය කරලා තියෙනවා. මේ බණ අහලා ප්‍රඥාවක් තියෙනවා. එහෙම නැතුව තාම බුදුන් ඇසුරු කළා නැහැ ධර්මයක් අහලා නැහැ සංඝයා ඇසුරු කළා නැහැ සීලයක් නැති කෙනාට මේ මේ නිහින පුද්ගලයයි සත්පුරුෂයයි දෙන්න ඇතුළු කරන්න බෑ මොකද Taman තුල කඳුලක්වත් සත්පුරුෂ ගති නැහැ. ඒ නිසා මේ බණ ඇහෙන්නේ මේ බණ තේරෙන්නේ මේ බණ දරා ගන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයකට මේ වෙනකොට සත්පුරුෂ ගුණ තියෙන නිහීන ගති ටිකක් අයින් කරපු සතුම් මැරීමෙන් වෙන් වෙච්ච හොරකම් කිරීමෙන් වෙන් වෙච්ච කාමීත්‍යචාරයෙන් වෙන් වෙච්ච නැත්නම් ඒව නරක බව දන්න බොරුවෙන් කියලමින් හිස් වචනේ පරස වචනේ වෙන් වෙච්ච මත්පැන් පානින් වෙන් වෙච්ච කෙනෙක්. යාට උඩට හිතා ගන්න පුළුවන් මම මේ සතුම් මරමින් සිට අතුන් නොමර තත්ත්වයටපත් වෙනවන මොනතරම් පරිතද කර ගැනීමක් කරාද මොනතරම් මගේ ආශාවන් මං කැප කරාද මොනතරම් සමාජ ධර්ම වලට වෙනස්ව ගිහිල්ලාද මම මේ සතුන් නොමර තන්ට ආවේ මේ මුළු ලෝකෙම හොරු ලොක්ක ලොකු හොරකම් කරනවා හොරකම් කරන්න තු ජීවත් වෙන බැරි ලෝකයක් තියෙන. ඒ ලෝකෙදී Taman හොරකම අඩුකරන හොරකම් නොකරන ගන්න ප්‍රයත්නෙදි තේනවා කොච්චරක් ගඟද ගිහිලාද පීනන්නේ කියලා. කාමීත්‍යාචාරයේ වැඩියෙන් කරන කට්ටිය වීර ලෝකයක් මේක. ඒ ලෝකේ කාම මිත්‍යාචාරය නොකර ඉන්නවා. එහෙමනම් අපි නෝන්ජලිය බවට පත් වෙනවා. අපි බය අදුපුත් ගලන බවට පත් වෙද්දිත් මම කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ කියලා අභීතව ප්‍රකාශ කරන මිනිසයා මුන්න තරම් මේ සමාජයේ වීර ක්‍රියාවද්ද කරන්න කියලා. එයා දන්නව කරපු කෙනා කාමිත්‍යාචාරය කර කර ඉඳලා නොකරපු කෙනෙකුට හොඳටම තේරෙනවා. බොරුවෙන් කේලමෙන් ඉස්සජ්ජෙන් පරිසවචනයෙන් කටේ තුලේ නොගෑවෙන්න උදේ ඉඳලා හැන්දා වෙනකන් අකුසල් කරන කෙනා වචන කතා කිරීම අඩු කරපු ගමන් දන්නවා මුන්න තරම් පරිතද කිරීමක් මේකට කරන්න ඕනද කියලා. ඒ වගේම මත්පැන් පානය තමයි සමාජශීලී වීමට තියෙන ක්‍රමය. නිහිනයන්ගේ ඩෙන්ටි කාඩ් එක. ඉතින් ඒක නොකර ඉන්නවා කිව්වොත් එහෙම කොච්චර කොන් වෙනවද? ඒ කොන් වීම කරපු කෙනා දන්නවා <clears throat> මේක රැක්කයි කියලා කියන්නේ අනියමාර්ථයෙන් බුදුබණ අපිට වැඩ කරලා තියෙනවා. මට පෞරුෂත්වයක් තියෙනවා. මම දැන්නත් කඟ වේනඟක් තමයි. අන්න ඒක තියෙන කෙනාට විතරක් බලතැකි ඕනකම තිබුණා තාම සතුම් මැරීම නැත කරන්න බෑ ස්පෝර්ට්ස්මන්ෂිප් එකට බිලිපිත් අරගෙන ගිහලා මාළු බානවා. දුවන සතුන්ට වෙඩි තියෙනවා. ඒක ලොකුම ලොකු ශිල්පයක් අද ශිෂ්ට සමාජයේ. මේ මිනිසුන් සමාජයට දන්නා මේක පව් කියලා වලක් ගන්න බෑ. කොන්දක් නැහැ. ඒ වගේම හොරකම වැරදි බව දන්නවා සල්ලි ඕනෙත් නැහැ. නම හොරකම් කරුවේ නැත්නම් ඔළුවේ ඩෝපමයින් කියන එන්සයිම් එක එන්නේ ලක්ෂ කෝටි ගාණක් හම්බ කරනකොට විතරක් ඩෝප් වෙනකොට වගේ එන්සයිම් එකක් එනවලු. ඒ මිනිස්සු නිසා සල්ලි හම්බ කරන්නේ පිස්සුවට. වීදම් කරන්න වෙලාවක් නැහැ. හම්බ කරන හැම සල්ලියකම අනාරක්ෂාවමත් වෙනවා. බුදියා ගන්න සල්ලි වලින්ම ආපු කොට උඩ කරන්න දෙයක් නැහැ. සල්ලි හම්බ කිරීමෙන් විතරයි ඩෝපමයින් එන්සයිම් එක තියෙන්නේ. ඒ නිසා ඩෝප් වෙන්න ඕන කමකට සල්ලි හම්බ කරනවා. ඒ මිනිස්සු දන්නවනම් මේ අනවජ්‍ය භෝජනය කියලා කියන එක කවුරු හරි වෙලා තම්බලා දෙන බතක් කනකොට තියෙන ජොලිය කද්දාකවත් විඳින්න බෑ. මොකද හොරකම් කරන නිසා කවුරුත් දෙන දෙයක් කණ්ඩත් බයයි. කණ්ඩත් හැකයි. ඒ වගේම හොරකම් කරන්න තියෙන සල්ලි අපරාධ පැත්තකට දාලා සතිය වඩනවා කිව්වහම බයයි. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම හොරකම් නතර කරන්න යා දන්නවා. කාමීත්‍යචාරය දන්නවා. ඒක උඩ බලද්දී අනික් කෙනා ඇත්තටම බුදුමන ඇහිලා ඇති. නමුත් සතුන් නොමර ඉන්න බෑ. හොරකම් නොකර ඉන්න බෑ. කාමීත්‍යචාරය නොකර ඉන්න බෑ යාට. බුරු කේලම ඉස්සතනේ වෙන් වෙන්න බෑ. මත්පැන් නොබී ඉන්න බෑ. ඉතින් මේ මනුස්සයාට කාරකණියට ගල් ගහනවා වගේ ඌට තවත් බැනලා ඇති වැඩක් නැහැ. එයාට කියන්න තියෙන්නේ එයාට නොදැනෙන්නේ යාව අයින් කරන එක බුදුරජාන්සේ දෙන යටහත් පහත් සදාචාර සම්පන්න ගුණයක්. ඒකෙල්ල බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකේ ඉන්නවා පිරිසක් සීලෙන් අඩු සමාධියෙන් අඩු ප්‍රඥාවෙන් අඩු නසේ විතබ්බන්න බජිතබ්බන්න පෛරුපාස්තබ්බ අඤ්ඤත්‍ර අනුද්යතා දයායතා ඒ කට්ටියගේ අනුද්යතාවේ දයාවෙන් ඒකට ඇසුරු කරාට කමන්නේ. හැබැයි කියන්නේ ඔයාගේ දේවල් මට දෙන්න දෙන්න එපා. මම කියන දේ ගන්නව නම් ගනි. මමට අනුකම්පාවෙන් මේ කියන්නේ ඔය හතු මරණේ වයින් හොරකම් කරන්නේ වයින් මාව මුසු කරන්න එපා. මගේ පවුලේ කෙනෙකුටවත් මුසු කරන්න එපා. මම මේ දෙන්නේ ඔබට සුද්ධ දෙයක්. ධර්මයක් දෙන්නේ. කැමති නම් ගනි මම දන්න ඔබට කරප්පම් කියලා මේක. ඔබට ඇලර්ජික් කියලා මේකට. උඹට මේක කැමති නෑ කියලා. අනේත දයානුකම්පාව තියෙන නිසා ඒ කෙනෙකුට කැමති නම් ඒ සීල සමාධි ප්‍රඥා තියෙන කෙනා දිහාට එන්න පුළුවන්. මොකද සීල සමාධි ප්‍රඥා එකන මෙයාව බෙල්ලෙන් කපලායින් කරන්නේ කොන් කරනවා. හැබැයි දයාවෙන් අනුකම්පාවෙන් උපදෙස් දෙනවා. එතකොට මේ කෙනා මේ සීවෙනේ නොකල යුතු, භජනේ නොකල යුතු, පෛරුපාසනේ නොකල යුතු කෙනා සීලෙන් සමාධි ප්‍රත්‍යාවෙන් දුර්වල කෙනා අයින් කරනකොට මේ මනසේ රික්තකයක් හැදෙනවනේ හිස්තනක් හැදෙනවනේ අන්නේ හිස්තන පුරවන තමයි කල්යාණ මිත්‍යා ගෙට කොට වෙන්නේ මේක පුරවලා තියෙන වෙලාවේ මොනම කල්යාණ මිත්‍රයෙක්වත් හොස්ස කරන්න ඉන්නේ ඒකට සින් කතාවක තියෙනවා සානුවේ පල්ලමේ කිමලු ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය ඒකේ හිටියලු ප්‍රොෆෙසර් කෙනෙක් විශ්වවිද්‍යාලේ ඩීන් වෙන්න ඇති. ඉතින් මුළු ලෝකෙම දැනුම තියෙන හැම ශිල්පෙම දන්නවා හැම රට රාජ්‍යවලම ශිෂ්‍යෝ එනවා. හැබැයි ඒතර කන්ද උඩ හිටියලු පරණ තනි ආශ්‍රමයක පරණි ආචාර්යවරයෙක් මේ යෝගාවචරයෙක් තපතෙක් අර එන හැම කෙනාම මේ ප්‍රොෆෙසර් කෙනෙක් අවසරයන් ගිහිල්ලා හරියට වදිනවලු. ප්‍රොෆෙසර්ට ඉවසන්න බැරිලු. මේ අකුණ දැනුම දෙන්නෙත් මම. මේ විශ්වවිද්‍යාලයට ඉන්නෙත් මම නිසා. මේ ආපු හැම එකනම මගෙන් අවසර ඉල්ලනවා අර ගිහිල්ලා අර ලොක්කට වැඳලා ඉන්න. ඉතින් කෙලින් ඇහුළු මොකද්ද ඔය ලොක්කයි ගන්න තියෙන්නේ? ඉගෙන ගන්නත් නැහැ, විශ්වවිද්‍යාලයක් ඇත්තෙත් නැහැ, ඩිග්‍රියක් ඇත්තෙත් නැහැ, මොකක්වත් නැහැ. මොකද මේ උඹලා? ඊට පස්සේ කී අර මං නොකිය කිව්වලු දුමාකාර ಗುಣ කඳක් තියෙන. එයාලගේ තියෙන ಗುಣ. මේ ප්‍රොෆෙසර්ට අදහන්න බැලු ಗುಣ කොහෙද ඩිග්‍රී එකක් නැතුව. ගුණවත් වෙන්නේ කොහොමද මේ විශ්වවිද්‍යාලෙක ගන්නන්නේ නැතුව. ගුණවත් වෙන්නේ කොහොමද රටේ රාජ්‍ය ලෝකෙක් වෙන්නේ නැතුව කියලා පස්සේ හිතනලු මේ පැත්තකට ගාලා මිනිස්සුන් ඇහවලු හම්බෙන්න බැරිද කියලා. දැන් ප්‍රශ්නයක් නැහැ ගියාම යා මේ මිනිස්සු තෝරන්නේ බේරන්නේ නැහැ. කතා කරලා කියලා දෙනවා. යා කරන දේ කියලා දෙනවා කිය. ඉතින් ප්‍රොෆෙසර් හොරේ ශිෂ්‍යෝ නැති වෙලාවක එමීට කන්ද නැගලා ගිහිල්ලා දුරට තට්ටු කරලා කිව්වලු මම පල්ලිය විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියලා. හරිය කවුළුවෙන් දොර අරින්න නැතුව දොර ඇතුලේ තියෙන අර හිරකවල වල තියෙනගේ පුංචි කවුරුවක් ඒක අරලා බලනකොට මෙයා කියවලු මම පල්ලිය විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියලා දඩස් කරලා දොර හැවවලු තාපසයා දොරත් අහලා අපව ගියලු ඇතුළට. ප්‍රොෆෙසර් හිතාගත්තලු මීයා කමහා මන්නකාරී ඉන්නේ. ඉදිරියට මිනිහෙක්වත් ගියට ගන්න නැහැ. මම මේ ඔක්කොම වැඩ තබලා ඔක්කොම නම්බුකාර කරනවා. මෙයා කාලකට ආවම මේ මිනිස්සු කියන වහින්සක මිනිස්සේ කියලා ගුණවතෙක් කිය ඕම් බලපන් මට කරපු වැඩි දොරවල් දාලා ගියා. ගිහිල්ලා ගිහිල්ලා උඹලගේ ඔය කියන වචකාව කිසි ගුණයක් නැහැ. අඩු ගානේ. ආගන්තුක සත්කාරයක්වත් නැහැ. ඊටසේ කට්ටි මූණේ මූණ බලාගත්තා. එතකොට සර් කිව්ලා මොකද කිව්වේ? නෑ මම දොර තට්ටු කරලා කිව්වා මම ප්‍රොෆෙසර් කියලා. අයින් කට්ටි දැනගත්ත ඉතින් අර මනුස්සයන් ඉහුවට මායිමක් නැහැ. ඒකවල එහෙම නෙවෙයි. අනිත් දවසේ ගිහිල්ලා එහෙම කරන්න නැතුව ඔබතුමා හම්බ වෙන්න බැරිද වගේ දෙයක් අහන්න ඔය අඟ පුම්බණ්ඩ යන්න එපා. පෙනේ පුම්බණ්ඩ යන්න එපා කිය. ඉතින් මනුස්සයන් මට බෑ යන්නේ. ඉතින් අර කොක්කෝගම තියෙන නැවත නැවත තාපසය තියෙන ගරු නිසා ආයෙත් දවසක් ගියාට පස්සේ ඇසෙ දොරම ඇරියලු. ඇරියට පස්සේ කිව්වලු මේ ඔබතුමා හම්බෙන්න හිතාන ආවේ මට ගොඩක් වැඩ තියෙද්දි මේ ගෞරවයෙන් හොයාගෙන ආවේ අරකයි මේකයි කියලා මේ මට වැඩි වෙලා නැහැ. හම්බෙච්ච වෙලාව ඔබතුමා වෙනුවෙන් වෙන් කරපු කෙනෙක් ඉඟි කරා දොර ගහලා දාලා අපෝ කියලා යන්න මනසට. තාපසය. ඒ මනසයි ඒතර දැන් ඊයන කවුළු ඇරිය අද නම් දොර ඇරියා. හැබැයි අදත් දොර බහුවා. පල්ලෙහා ගිහිල්ලා තමන්ගේ ඇඳුරුම් කටිරි කළු ඔහොම නෙවෙයි. තමන්ගේ මාන්නකාරකම පෙන්වන්න යන්න එපා. මේ මනුස්සයාට සාමාන්‍ය ආගන්තුකෙක් වශයෙන් යන්න බලන්නේ. මෙයාට හරිම හිතට කනගාටුවල මෙච්චර මම මේ නම්බුනාම ලැබලා විශ්වවිද්‍යාල ප්‍රවේශ ගන්න ලැබලා මේ කොහෙද නිකම්ම අර පරණ සිගුරක් පුරවගත්ත නාකියට මෙච්චර යට වෙන්න ඕනද කියලා හැබැයි යට ඇතුලෙන් තල්ලුවක් තියෙනවලු පලයන් පලයන් පලයන් පලයන් කියලා තුන්වෙනි සැරේටත් ගිහිල්ලා මොනවත් නැතුව කියලා දොර ඇරියලු දොර ඇරලිවර්ලා ඇතුලට ගත්තලු ඇතුලට ඇරලිවර්ලා වාඩි වෙන්න පුටුවක් තිබ්බලු මනුස්සයෙක් දුවලියක් අද කවුළුනේ දොරත් ඇරියා ඇතුලටත් ගත්තා වාඩි වෙන්නත් දුන්නයි කියලා දැන් තක්මූලයි නෝල කතා නැතිලු. මොකද කතා වුණොත් දන්නවා මෙයා ගහලා එලවනවා කියලා. අරමචාගේ ඉල්ල හිස් කෝපයක් අතට දුන්නා. අංශ බොහෝම ගෞරවයෙන් සතියෙන් පීසිවුර තියෙන කෝපයක් දෙක අල්ලා එනකොට මෙයා ඇතුළට ගිහිල්ලා green tea cup මේ ජෝගුවක් ගෙනලා වැක්කිරුවා. ඉතින් වක් කරනවලු දැන් මෙයාත් බොහෝම සතිමත්ව ගෞරවයේ යුක්තව බය සම්ප්‍රයුක්තව අල්ලාගෙන ඉන්නකොට කෝපෙ පිරුණා. දැන් මෙයා හිතවලු මේ චාරිත්‍රාක් වෙන්නේ නැති මේ මිනිස්සු අඩුවක් වෙන්න පුරවන්න නැතුව නැති වෙන්න පුරවන වෙන්නද කියලා දැන් කෝපේ පිළිලා කටමට්ටම් ඉතිරිලා ගිහලා දැන් පීරිසයට වැටෙනවලු. හිතවලු මේ කට්ටිය මේ අඩුවෙන් දුන්නා කියනකට ලැජ්ජ වෙන්න නිසා වෙන්නේ නැති මේ කෝපේ පුරවලා දෙනද පීරිසයට වෙනකොට නැතර කරයි කියලා. දැන් පීරිසේ පිළිලා දැන් උපාධි කබායට වැක්කේනවලු කහට. ඊට පස්සේ විවංශ බලන්න කිව්වලු ඒකවලු මේ අහ කනවා කිව්වලු. ඊට පස්සේ ගලු වාගේ මනසත් ඔය වගේ හිස් කරගෙන આવොත් දරයි. පිරිච්ච මනසට මොනවක්වත් දාන්න බෑ. කරුණාකල ඉලියට ගිහිලා කෝප්පේ හිස් කරගෙන ඉන්නේ කියලා. ඒ වගේ මාන්නකාරකෝණයෙන් මම දන්නවා කියන මිනිස්සෙකුට කල්යාණ මිත්‍රෙක් කිට්ටු කරන්නේ නැහැ. හැබැයි ඩොක්කක් කන්නේනවා නොදැනෙන්න. උජ්ජ වෙන්න ඩොක්කක් අයි. කියනවා මේ පඬිතුකම් පැත්තක තියලා આવොත් ස්කෝප්පේ විතරක් අරගෙන આવොත් මට දාන්න පුළුවන්. ඔබ ගෙනාපු කෝප්පේ තියෙන ගුණ කන්දරේට මේවද මට වැඩක් නැහැ. ඒ නිසා අපි පාප මිත්‍යාංගෙන් අයින් කරන්නේ නැතුව, කුප්පිය හිස් කරගන්නේ නැතුව කෝපේ ඉස් කරගන්න නැතුව කල්යාණ මිත්‍යා මොනවා වැක්කලොත් ඇති වැඩකුත් නැහැ. දන්නේ ධර්මයේ කරු කරන කල්යාණ මිත්‍යා වක් කරන්නේත් නැහැ. ඒක නිසා අපි මේ සංසාරේ යම් දනුවමක් විද්දන යම් ජඩකමක් කරාන ඒ අපේ ප්‍රകൃතිය නිසා නෙවෙයි. ප්‍රകൃතියෙන් අපිට පව්කම් කරන්න ජඩකම් කරන්න ඕන කමක් නැහැ. ඇසුර වැරද්ද නිසා. ආශ්‍රය කරපු අයගේ තනි 100ට 100ක් වැරද්ද නිසා අපි පව් විඳිනවා. නමුත් ඇසුරු කරන්නන්ට අපි වෙනුවෙන් භාවනා කරන්න බැරි නිසා බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහළ වෙලා කියනවා ඔබ තනියෙන් භාවනා කළා නිවන් දකින්නත් බෑ. ඔබට ඇසුරු කරන්නම් ඔය තොගේට ඇසුරු කළා නිවන් දකින්නත් බෑ. භාවනා කරන ගම තමන් සීලයක පිළිහිටලා තමන් සමාධියක් ඇති කරලා තමන් ප්‍රඥාවක් ඇති කරලා ඊට වැඩිය සීලයෙන් අඩු සමාධියෙන් අඩු ප්‍රඥාවෙන් අඩු කට්ටිය දයානුද්දායතාවෙන් තොර මිස ඇසුරු කරන්න එපා. ඒතර විශාල හිස්කමක් එනවා. වාදනයේ විශාල දැරීමේ ශක්තියක් එනවා. මේක පුදුමාකාර මේ තින්ත පොන කඩදාසියක් වගේ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැටෙන ධර්මය උකහා ගන්න. ඒක නිසා චංකි සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙනවා සද්ධා ජාතෝ උපසංගමති. සද්ධා ඇති වුණාට පස්සේ තේරෙනවා අපි මේ ගත කරන්නේ බල්ලොත් එක්ක බුදින මැක්කොත් එක්ක ඇහිඳින ළඟිටින ජීවිතයක්. අපි අසුරු කරන බල්ලොත් එක්ක බුදින නිසා හැම වෙලාවෙම මැක්කෝ ඇඟේ. ඒ නිසා අපේ ඇතුලේ තියෙන ප්‍රകൃතිය මනුස්සකමයි. අත් අත්භාවය දිනු පවුණු කරගත යුතුයි කියන සද්ධාව ඕනම සතිකුවේ තියෙන මනුස්සයාගේ හොඳට තියෙනවා. මනුස්සයා මේ සද්ධාව අවලන් දේවල් වල ආයෝජනය කරන නිසා තමයි මනුස්සයා අවලන් වෙලා තියෙන්නේ. මේ සද්ධාව ආයෝජනය කරන හොඳම දේ. හොඳම විදිහට ආයෝජනය කරපු ගමන් මනුෂයා කාන්තමට ඇදලා යනවා වගේ නරක අයින් වෙන එකෙන් තේරෙනවා හොඳ පැත්තට ඇදෙනවා කියලා. ඒ නිසා සද්ධාව කියන එක මනුෂයාට නැතුව බෑ. මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ සද්ධාව නැති. මේ සද්ධාව නරක දෙයට ආයෝජනය කරනවා කියන එක තමයි මනුෂයා Tamanට පියෙන් අනගන්න වැඩි. ඒ සද්ධා තිනවා සද්ධා ජාත උපසංගතය බලනවා අතන බලනවා මෙතන බලනවා කවුද ලෝකේ ආතතිය නැතු ඉන්නේ කවුද ලෝකේ දැවිලි තැවිලි නැතු ඉන්නේ කවුද ලෝකේ අසහනෙන්තරෝ ඉන්න බලපෑ මේ කාම අසහනෙන් ජීවත් වෙන්නේ හැබැයි ඔක්කොටම තේරෙනවා මේක ප්‍රകൃතිය නෙමෙයි කියලා. මොකද අවුරුදු 6 7 වෙනකන් අපිට අසහනයක් තිබුණේ නැහැ. දැන් උනත් පොඩි ළමයි තියා බලනකොට පේනවා අසහනයක් නැහැ. 6න් 7න් පස්සේ තමයි 6 4 තේරලා ඇසුරට පටන් ගන්න. ඒ තේරෙන තමයි කෙලසින් පටන් ගන්න. ඒ නිසා අපිට පුළුවන් නම් ආයෙ සැරයක් අර 6 4 නොදන්න කාලේ වගේ අර ළමා බොළඳ බොළඳ කියන වචන වැරදි එතනදී. ළමා කාලයට යන්න අහිංසක කාලයට යන්න වංචාව නැති කාලයට යන්න එදා තිබුණ සපාද නැහැ. ඒක නිසා සද්ධාව තින්කේන ඕන කෙනෙකුට තේනවා. මිනිස්සුયો කොහොම හරි වලිග පාගගෙන ඉන්නේ කියලා. ඒ නිසා හොයාන යනකොට සද්ධා ජාතෝ උපසම තැනටම එළඹ වාසය කරනවා. එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසය. තමයි තේරෙන මේ මාසේ ගන්න දෙයක් නැහැ කියලා අපි ඇසුරු කරන්නේ නැහැ. ගත යුත්තක් තියෙනවා කියලා හිතනොත් පරිපාසනය කරන. දැන් කියන්නේ අඩු ගන්න සමයේ කැතු ගන්න නැත්තම් ශ්‍රේෂ්ඨයක් හම්බ වෙනවා. පෛරුපා සන්තෝ සෝතං අවධාති. ඒකෝර කණ යොමු කරනවා මෙයාට වත්පිළිවෙත් කරන ගමන් අසුරු පාත්‍රනවා කණ යොමු කරනවා මෙයාට මොන වගේ දෙයක්ද කියන්නේ. මෙයා කියන දේ කරනවාද කරන දේ කියනවාද කියලා. සෝතං ඕදහන්තෝ ධම්මං සුනාති. ඒකෝර කියන දේ කරන්නේ නැතුව දවල් මිගෙල් රෑ ඩැනියෙල් නම් අහන එකත් අමනේක් නම් ගණතුණියෙන් වැඩක් වෙන්නේ නැහැ. අහන මනුස්සයා ලුණු මිනිස් කන මනුස්සයෙක් තියෙනවා. මනුස්සයා කියාපාන්න එකක් කරන්නේ තව එකක්. අන්න ඒ දේ තියෙන මනුස්සයා අසත්පුරුෂයෙක්. මොනවා හරි ගමන කියන දේ කරන කරන දේ කියන කෙනෙක් ඉන්නවනම් Tamanට වැඩිය හොඳ නම් ඉතින් ආතාව බුදු කෙනෙක් මොකටද ඕක කියලා දෙන්නේ. Tamanටම තේරෙන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ තම්මං සුනාති තෝතං ඕදාති කණ යොමල අහනවා. මචං මේ ලෝකෙ ඔච්චර හොරකම් කරන තාත්තේ මම කොහොමද හොරකම් කරන්නේ නැතු ඉන්නේ. මේක මෙච්චර ලෝකේ සතුන් මරද්දී මෙයා කොහොමද සතුන් මරන්නේ නැතු ඉන්නේ. මේ ලෝකෙ මෙච්චර කාමීත්‍යාචාර කරන්නේ මෙයා කොහොමද කාමීත්‍යාචාර නොකර ඉන්නේ කියලා ඔහිත සෝතෝ ධම්මන්ති සුත්වා ධම්මං ධාරේති ආයෙත් පස්සේ හිතා ගන්නවා මේ ලෝකයා ලේසිරත් පහසුර සතු මැරුවට මේ තියෙනවා ජීවන රටාවක් සම්මා ජීවිතයක් තියෙනවා මේ මනුස්සය එක කරනවා ඇසුරු කරන කෙනා දකින්නත් පුළුවන් එහෙනම් මෙයා ගාව තියෙනවා මූල ධර්මයේ මෙයා ළඟ තියෙනවා ප්‍රතිපදාව මෙයා ළඟ තියෙනවා ශික්ෂාව කියලා ඒ Taman දන්න දෙයට සාපේක්ෂව මේ ශික්ෂාව Taman තුලට බද්ධ ගන්නවා ධාරණය කරනවා දසාණං ධම්මාණං අත්තං උපපරික්කදී කල්පනා කරලා මම වගේ අමුදරුවන් රකින්නේ ගීගවල වල ගත කරන කෙනාට මේක කළ හැක්කක්ද එහෙනම් මම වගේ තාම බුද්ධ ධම්ම සංඝ තදින් ඇසුරු කරන්නේ නැති කෙනෙකුට කළ හැක්කක්ද කියලා අර්ථය පරීක්ෂා කළ බලන්න අත්තං උපපරික්කන්තෝ ඡන්දං ජායති යාට කැමැත්තක් පහළ වෙනවා මම මේ ගත කරන ජීවිතේ ඉඳගෙනම හෝ එන්ට ඒකේ යම් යම් කැපකිරීම කරලා මේ කරන ආදර්ශ ජීවිත ආදර්ශයට Brahmacharya ජීවිතයට සම්මා ආජීවයට මටත් නතු වෙන්න බැරි කියලා. චන්දං ජාතෝ තති චන්දෝ ජායති ජාත ඡන්දෝ උත්සාහති ඊට පස්සේ මේට උත්සාහ කරන්න පටන් අර ගන්නවා මෙන්න මේ උත්සාහයේදී කවදාකවත් තමයි මෙතෙක් ඇසුරු කරපු පාප මිත්‍රයන්ගෙන් අයින් වෙච්ච බව පාප මිත්‍රයාට තේරෙන්න අරින්න එපා තේරෙන්න ඇරුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා උත්සහිත්වා තුලයති ඊට පස්සේ සමතුලනය කරලා බලනවා මේ අලුතෙන් ගත්ත ප්‍රතිපත්තිය නිසා මට මානසික අසහනය අඩුවීමක් කළා තියෙනවද වැඩි වීමක් කළා තියෙනවද මේ අලුතෙන් ගත්ත ප්‍රතිපත්තිය නිසා මට ආතතිය අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද මම මේ ගත්ත ප්‍රතිපත්තිය නිසා දැවිලි තැවිලි අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද කියලා ඒකට බුදුහාමුදුරේ එන්න ඕනේ නැහැ එයා දන්නවා මං හිටියේ ආතතිගත අසහනකාරී දැවිලි තැවිලි ජීවිතයක දැන් ඒක නැති වෙලා නැහැ අඩු වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා නම් අර සද්ධාව හොඳයි ඒ ධර්මේ හරියි හිතේ තියාගත්තා හොඳයි, තුලනේ කරා හොඳයි, වීර්ය කරා හොඳයි කියලා දිගට ඉදිරියට යනකොට කිසිම කෙනෙකුට මේ ලෝකයේ ඇසුරු කළ යුත්තේක් නැති යුගයක් විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ Tamanට වැඩිය හෝ සමසමව මේ ධර්ම පිළිපදින සමිති පුද්ගලයෝ සංසද තියෙන. අන්නේ සංසද වලට ලං වෙන්න නම් එයාට තේරෙන්න ඕනේ ඒකේ සංසදේ ලංවීම තේරෙන්නේ අසත්පුරුෂයන්ගෙන් ඈත් වීම හරහා. Tamanට වැඩිය සීලෙන් සමාධියේ ප්‍රඥාවෙන් අඩු කට්ටිය ඈත් වෙන්න ඈත් වෙන්න තමයි අලුතෙන් කල්යාණ මිත්‍රෝ එකතු වෙන ඉඩක් හිතේ ඉඩක් එන්නේ මේකටම සාහනය කියන්න පුළුවන් මේකටම ආසාහනේ දුරු වීම කියන්න පුළුවන්. කල්යාණ මිත්‍රෝ ඇසු කරන පුදුම තදබදයක් තියෙනවා. පුදුම ඇඟි ඇලි ගලි වාසයක් තියෙනවා. කල්යාණ මිත්‍රන්ගේ ඇසුරේදී සත්පුරුෂයන්ගේ ඇසුරේදී ඇලි ගලි වාසී. සත්පුරුෂයන්ගේ ආශ්‍රයදී හුදකලාව. විවේකයෙන් එන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට අද්දා ප්‍රශංසාම සහාය සමාදාහං. ඒකාන්තයෙන්ම Taman එක්ක මේ වගේ සටන කරන සම සීල සමසද්දා සමප්‍රඥායති කල්යාණ මිත්‍යාගේ ඇසුර සියලු දේ කැප කරලා කරන්න කියනවා. සියලුම දේ කැප කරලා ඒක කරන්න කියලා කියනවා. එතකොට යාට තේරෙනවා මේකේ දැවැන්තියෝ ඉන්න. ගරු කටයුතු ප්‍රශංසා කටයුතු සීලෙන් උතුම් ඇත්තෝ ඉන්නවා සමාධියෙන් උතුම් ඇත්තෝ ඉන්නවා ප්‍රඥාවෙන් උතුම් ඇත්තෝ ඉන්නේ ඒ පේන්නේවත් නැහැ අසත්පුරුෂයන් මැද ඉන්නකොට ඒ නිසා මේ අසත්පුරුෂයන්ගෙන් ඈත් වීම මේක මේ සමාජ ධර්ම ආචාර ධර්ම ගැන කතා කරනකොට අසත්පුරුෂයන්ගෙන් ඈත් වීම කියනවා එහෙම නැත්නම් කායික වාචික ක්‍රියා ගැන කතා කරන කියනවා සබ්බපාපස්සා කරනවා පව් කිරීමෙන් වැළකීම විතරයි සත්පුරුෂයෙකුට අවශ්‍ය කාරණා. පින් කිරීමක් ගැන කතාවක් දෙවෙනියට එන්නේ. ආගම මේක පින් කිරීම ඉස්සරහට තියලා පව් කිරීමෙන් වැළකීම පැත්තකට දැම්මා. එතනින් බුද්ධ බුද්ධ ධර්මයේ ආගමක් බාටපත් වෙලා අද්ද රහු බැඳගෙන පොඩි බැඳගෙන පින්කම් කරන්න පටන් ගත්තා. මේ ළඟදි මං කියව පොත කියලා තියෙනවා වඩා හොඳ වීමේ ප්‍රයත්නයේ ධර්මමිනියගේ ප්‍රධාන හතුර තමයි හොඳ වීම කියන්නේ. හොඳ වෙන්න හදන මිනිහට කවදාකවත් වඩා හොඳ කෙනෙක් වෙන්න බෑ. මොකද ලෝකේ ඉන්න හරියක් නරක මිනිස්සු නිසා මෙයා ආඩම්බර වෙනවා මම හොඳ කෙනෙක් කියලා. ඔය කොච්චරද අවස්ථාවක් තියෙනවා සාසනයක් තියදී වඩා හොඳ වෙන්න තියම වඩා හොඳ වීමක් ප්‍රයත්න කරන්නේත් නැහැ. මොකද හොඳ වීම මහා પરමාර්ථයක් කරන ජීවත් වෙනවා. ඒ නිසා වඩා හොඳ වීමක් ගැන අධි කුසලයක් ගැන කල්පනා කරන මිනිහට අවාසනාවක් වෙන්නේ පින. පින් කරන තාක්කල් කාදාකත් අධි කුසලයකට යන්න බෑ. ඒ නිසා යා දැනගන්න ඕනේ අධි කුසලයට යන්න නම් පින් කිරීම සාමාන්‍ය දේ පාව දෙන්න. පාව දෙන්නේ නැතුව අධි කුසලයට යන්න බෑ. ඉතින් ඒකට ආගම ඇවිල්ලා කෑ ගහලා කියනවා ඔබ දැන් අපායට යනවා. ඔබ ඉස්සර වගේ මේ මේ වන්දනා ගමන් යන්න දෙන්නෙත් නෑ. කයුහාරු කෙලින් දෙන්නෙත් නෑ. අවිත් එක්ක භජනෙට එන්නෙත් නෑ කියලා ඒගොල්ලන් හොඳට කෙනෙහිනවා. නැත්නම් ඒකට තමයි ළඟ උත්තර තියන්නේ මම මේ මම අසවල් තැන්ට යනවා මෙන්න මේ පොඩි වැඩ වගේක් කරනවා වලින් වල ගිහලා භාවනා කරන ආදිවාසී තමන් මේ පැත්තට තියෙන වැඩ කාර්යචුතු නිතිපතා කරන අතර අර පාප මිත්‍ර ආශ්‍රය නොකර බැරිකමට කරන අනුද්යතාවයෙන් දයාතාවෙන්. ඒතර මේ පැත්තට තමන් පුරවගත්තේ නැත්නම් තමන්ගේ කාලසටහන හිර කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම පාප මිත්‍ර සේවයට ඇදෙනවා. ඒසා නිතරම වග වෙන්න ඕනේ. නිති නিত্য පන්සිල්, පොය අටසිල් ඊට අමතරව සමාධි භාවනා ප්‍රඥා භාවනා කාලසටහන අපි කිය විනාඩි 5ක් දැම්මයි කියලා දවසකට මේක විනාඩි 6ක් කරගන්න බැරි නම් 7ක් කරගන්න බැරි නම් පැය කාලකට බාහිර වැඩි කරන්න බැරි නම් මොන කැඹිරිල්ලක්ද කියලා හිතන්න. ජීවිතේ Tamanna කියලා මේ හුදේකලාව වෙනුවෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන්, සම්බපාපස ආකරණංග වෙනුවෙන් පැය කාලක් හමාරක්වත් වෙන් කරන්න බැරුව උදේ කැසපට ගහගත්තා හැන්ද වෙනකන් කඹරන ජීවිතයක් කියලා කියන්නේ අපාය කියලා විඳවන දෙයක් නෑනේ. මෙහෙදිම විඳවනවා. මේකට උත්තරේනේ අසහනයි කියලා කියන්නේ. ඒකට උත්තරේනේ මේ ආතතිය කියලා කියන්නේ. දැවිලි තැවිලි කියන්නේ. මොකද ඒක මේ කවුරුත් පෙන්වන්න ඕන දෙයක් නෙවෙයිනේ. Tamanne පේනවනේ මේ ඉල්ලන හැමදේම හම්බ වෙලා තියෙනවා. අසහනිය අඩුවක් නැහැ. දැවිලි තැවිලි වල අඩුවක් නැහැ. නමුත් ඒ යහ බලනකොට මේ මානෝදේ මතුවෙච්ච වියලි බිමක් වගේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ගියාම දිවයිනට ගොඩ වෙච්චාම ඒකේ ඔය අසහන රැල්ල නැහැ. ඒකේ දැවිලි තැවිලි නැහැ. නමුත් අපේ හිත කියනවා ඒක කර කර හිටියොත් යුතුය කන්ටික කරගන්න බැරි වෙයි. මගේ වගකීම් ටික කරගන්න බැරි වෙයි, හම්බ කරන්න බැරි වෙයි කියලා හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි අසහනි. හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි දැවිලි දැවිලි. හම්බ කරන්නේ මොකක්වත් නෙවෙයි ආතති. ඒක මේ අවුරුදු 200ක් විද්‍යාව දිගේ ගිය ලෝකෙට දැන් හොඳට තේරෙන පටන් ගන්න තියෙනවා අපිට තව ටිකක් කල්යයි මොකද අපි තාමත් ඒ තරම්ම පිළිහුනේ නැති නිසා ඉස්සරහට පිරිහෙන්න පිරිහෙන්න වෙන්නේ මොකද්ද මේ විද්‍යාව කියලා අල්ලගත්තේ බුදුහාමුදුරන්ගේ විද්‍යාව අහක දැමීමක් නවීන විද්‍යාව කියලා අල්ලපු දේ නිසා උනේ බුදුහාමරගේ විද්‍යාව අහක දැම්මා. අපි දෙකටම සම වචන දීලා අපි පොඩි යෝන්නම ගන්නවා. පොඩි යෝන්ට විද්‍යාව ගන්නවා. පටන් ගන්නකොටම විද්‍යාවන කියනවා අපිටත් වැඩි උන් හරි දක්ෂයි කියලා. ඒ කියන්නේ අපිටත් වැඩි උන් පිළිලා උපදිනකොට. උන්ට අම්මා අප්පා අඳුරන්නේ නැහැ. බයලජ්‍ය දෙකට. ගහකොළ අඳුරන්නේ නැහැ. පරිසරයට සුප්‍රියමනාප භාවයක් නැහැ. ඒ මොකද හේතුව නිතරම අර වැඩියෙන් කඩා වඩා ගන්න ජීවිතේ. ඒ නිසා මේක මේ පසේ බුදුරජාණන් වහන්සේලාට නැත්නම් පසේ බුදු ශ්‍රාවකයන්ට ඕබෝස්තන් වහන්සේනි කියන කතාවක් නෙවෙයි. මම හිතනවා අද කාලේ විශේෂයෙන් මේ අවුරුදු 2500ක් පහුවෙලා මේ ගත කරන අපි ගත කරන ජීවිතයේදී මේකේ පැහැදිලිවම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන සුන්දරම පැත්ත මම දැක්කේ. මේ කාරණාව තේරුම් ගත්තට පස්සේ මේ ආධ්‍යාත්මයේ දිනු කිරීමේ වැඩපිළිවෙලට කිසි කෙනෙක්ගේ තීන්දුවක් අපිට වැදගත් නැහැ. Tamange ස්වච්ඡන්දයයි ඕන කරන්නේ. Taman කැමතිනේ ඕන වෙලාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ මේක එක රැයෙන් උත්තර දෙන්නෙත් නැහැ. ටික ටික ටික ටික කරගෙන යනකොට එnde end අසහනය අඩුවීම හරහා එnde end ආතතිය අඩුවීම හරහා එnde end දැවිලි දැවිලි අඩුවීම දරතගතිය අඩුවීම හරහා තමයි තේිනවා දරතගතිය අඩු වෙලා ඉවර වෙලා නැහැ අඩු තැනක් තියෙනවා. කවුරු හරි හිතනවා නම් එහෙම අඩු තැනක් බුද්ධෝත්පාද කාලේ වැඩියෙන් තියුණා දැන් අඩු උනායි කියලා මං කියන එක ප්‍රමාදයේ ඉඳගෙනක ප්‍රකාශයක් කියලා. එදත් එකයි අදත් එකයි. ඒක දඹදිව ගොඩක් තියෙනවා මෙහෙ නෑ කියලා වාස්තු විද්‍යාව අනුව නස්සස්ත්‍රය අනුව මොන જાති කෙරුවත් මනුෂ්‍ය ප්‍රමාදයට අදිනවා. අප්‍රමාදී ඉස්සරහට ගත්ත මනසට ওই සේරම මට්ටම් වෙලා පේනවා බුද්ධෝත්පාද කාලේ තියෙන තාකල් ඕනම කෙනෙකුට මේ යුද ප්‍රකාශය කරන්න පුළුවන් සන්නාය බැඳ ගන්න පුළුවන් විවේකයට යන්න පුළුවන් බුද්ධිකලාවට යන්න පුළුවන් තනි කඟ වේනගේ අඟ වගේ හැසිරෙන්න පුළුවන් ඒ හැසිරෙන මිනිස්යාට ලෝකයෙන් කෙනෙහිලක් වෙනවා සමාජ ධර්ම සම්පූර්ණ කරන්නේ නැහැ එහෙම නැත්නම් යුතුයකම් ඉෂ්ට කරන්නේ එහෙම නැත්නම් හරක් මරලා බයි කැලියට රිංගපු නෝන්ජලෙක් වාගේ එහෙම මේ සමාජයේ අපිත් එක්ක අපි වගේ ඉදිරියට බහලා වැඩ කරන්න බැරි බය අඩුකමටයි මේ වැඩ කරන්න කියලා. ඒ ඒ දාය ඒක බුදුරජාණන් වහන්සේ ඉඳලා කාලේ ඉඳලම අද දක්වාම මිනිසු කියන දෙයක් තමයි මේ සමාජයේ පවුලක් කාලා ජීවත් වෙන්න බැරි කට්ටිය තමයි මේ කැලේට රිංගට ගන්න කියලා. ඉතින් අපි ලොකු සංසින්න කාලේ කියනවා අපි මේ ආරණ්‍ය ප්‍රතිපදා පටන් ගන්න කාලේ ඒතර 1950 ගණන් වල ලොකු සංසම් හිටත් කලින් පටන් අරගත්තේ ඔක්කොමලා කිව්වේ අරණ්‍යගත වෙන්නේ හතර කේන්දරේ පාළු වෙච්ච කට්ටිය කියලා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ වකට හිටපු හොඳම සංස්කෘත පඬිවරයා වෙච්ච නිසා සීලේ උත්කෘෂ්ඨ මට්ටම රැකපු නිසා ලොකු ස්වාමීන් ආඩම්බරෙන් කියනවා මම දකින්නකොට නම් කවුරුත් එහෙම කියන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ තේදවත් ආඩ්‍ය සම්පන්න පුද්ගලයෙක් කැලේ බබලවනකොට කාටවත් ඇවිල්ලා කියන්න බෑ මේ ගෙදර දොරක් ජීවත් වෙන්න බැරි ගෑණියක් රකින්න බැරි පවුලක් ගන්න බැරි කමට මෙහි ආවයි කිය. ලොකු සංහසලා ඒවට ආදර්ශ පිළිහිලා තිබුණ නිසා කල්යාණ මිත්‍රු නෑ කියන්න අපිට බෑ. ඒව ඒව තියෙන නිසා එවැනි කල්යාණ මිත්‍රෙක් නැති තැන අපිට උනත් කියන්න හිතෙනවා මේ බොහෝ දෙනා ඇසුරු කරනකොට කියන වචන නිසා මේ පැවිදි වෙන්න හදනවා භාවනා කරන්න හදනවා කියලා කියන්නේ මේ ප්‍රශ්න වලින් පැන යාමක් කියලා. මොකද කල්යාණ මිත්‍රයෙකුට දජයක් වාගේ කොඩියක් වාගේ පෙනී හිටලා කියනවා නෑ ප්‍රශ්න වලින් පැන යාමක් නෙවෙයි අපි ප්‍රශ්න කරා යාමක් තියෙන්නේ හයිය හත්ති තියෙන වෙලාවේ නැති බැරි වෙලාවෙ එන්න තියෙන ප්‍රශ්න අපි හයිය හත්ති තියෙනවා විසඳනවා උත්තරෙත් හොයාගන්නවා සීල සමාධි ප්‍රඥා හරහා මේ පරිශ්‍රණය කරන්නයි මනුස්සකම අපිට ලැබුණේ මේ පරිශ්‍රණය කරන්නයි බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ මේ පරිශ්‍රණය කරන්න අපිට ශන සම්පත්තිය ලැබිලා තියෙන්නේ මේ පරිශ්‍රණය කරන්න අපිට කල්යාණ මිත්‍රයෝ ඉන්නේ මේ පරිශ්‍රණය කරන්න අපි සද්ධර්මය ඇහෙන්නේ ඒ ඔක්කොම තියාගෙන මේ <clears throat> කාමයට පහඳිනවා කාමයට දාසකම් කරනවා. ඒ නිසා බොහෝ දෙනා ඒ දේ ගත කරත් Taman ඒකෝචරේකග්ග විසාන කප්පෝ කියලා කියන්නේ සමමිත්‍රයෙක් හෝ උතුම් මිත්‍රයෙක් හම්බුනොත් දරදී ඇදලා දාසකම් කරලා ඇසුරු කරන්න ඕන. ඔත් බොහෝ දෙනා නිහින නිසා Taman නිහින වෙන්න කැමති නැති නිසා එවැනි අය අතර කග වෙනකේ තනියංග වගේ හැසිරෙන්න අදිෂ්ඨාන ගත්තොත් මම හිතනවා ඒ ජීවිතය තමයි මේ මනුස්ස ලෝකයේ තියෙන මේ මහ පොළොවට තියෙන සෙල්ලක්කාරම ජීවිතය සම්පූර්ණ සිද්ධි බහුලයි ඒක නිකන් ඔය බටහිර ලෝකෙ පෙන්වන හදන ජේම්ස් බොන්ඩ් ෂෝස් වගේම නෙවෙයි ජේම්ස් බොන්ඩ්ගේ පිස්තෝලේ ගන්නයි අනම්මනම් මොකුත් තෝන්නේ සතිය තමයි එකම ආයුධය තියෙන්නේ ඒක ඕනම දෙයකට උත්තර දෙනවා ඒ නිසා මේ සත්‍යමත් ජීවිතය ගත කරනකොට තමයි තේරෙනවා ඔය ඕනම ක්‍රියාශීලී සමාජශීලී කෙනෙකුට වැඩිය එළඹ පෙළඹ වර්තමානට එළඹ වාසය කරනකොට ඒක නා බුදුහාමුදුරණ කිට්ටුයි. ඒක නිසා මේ පසුවේ පුත්‍ර ජානවාංශේ නමකට කිට්ටු කරන්නයි මේ ගාතාව උත්සාහ කරලා තියෙන්නේ. නමුත් බලාගෙන යනකොට තියෙනවා පසුවේ පුත්‍ර ජානවාංශේ නමකට නෙවෙයි ඕනම කෙනෙකුට මේ ජීවිතේදී වැඩ ගන්නවා. ඒක නිසා මෙවැනි පිරිසකට මෙවැනි දෙයක් ඉදිරිපත් කරන්නේ දැනටමත් මේ පිටිද යුද ප්‍රකාශ කරලා යුදට වන් සෙබළුන් වගේ නිසා. දැන්නමත් පියවර අරගෙන තියෙන්නේ මේ මම එන්න කියපු නිසා නෙවෙයි. එහෙම නැත්නම් කවුරු වරෙන් ආව නැත්නම් ගහනවා, දඩ ගෙවනවා, ආදම් බදු ගහනවා කියලා කියපු නිසා නෙවෙයි. දැන්නමත් අරගෙන ඉන්න පිරිසක් ඒ පිරිස මේ යන ගෙනියන හටනට මේ කාමයට විරුද්ධ කර තියෙන යුද්ධ ප්‍රකාශයට ධෛර්යයක් පිණිස තමයි බුදුරජාණන්සේ මේ දේශනා කරන්නේ. ඒ දේශනා කරනවත් එක්කම ඒ සඳහා පොඩි පොඩි අඩුම කැඩුම ටිකක් තියෙනවා, උපකරණ ටිකක් තියෙනවා. ශිල්පීය ඥාන වගේක් තියෙනවා. ඒ ශිල්පීය ඥාන මේ සරණට බහැපු නැති අයට අදාළ නැහැ. බැහැලා ටිකක් අඬබඩු කඩාගත්ත කෙනාට තමයි තේරෙන්නේ මේට වැඩිය ශිල්පීය ක්‍රමයකට අඬබඩු කඩාගෙන තු ක්‍රමයන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එන එක තමයි මෝරච්ච ගතිය කියන්නේ. ඉස්සර අපි මේ දේවල් උපයාගත්තේ ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම කළා. නමුත් භාවනා වැඩෙනකොට සීල සමාධි ප්‍රඥා වැඩෙනකොට අර විශාල ප්‍රයත්නයකින් කරපු දේ අනායාසයෙන් සිදු වෙන්න පටන් ගන්නවා. තමන තේරෙන පටන් ගන්නවා පරියන්කයට ගිහිල්ලා ධ්‍යාන මාර්ගඵල නැති වුණත් ඉඳගෙන ඉන්න එකම නිවනක් කියලා. වාඩි වෙලා සුවසේ වාඩි වෙලා ඉන්න එකම නිවනක්. ඒ වගේම සක්මනකට ගිහිල්ලා නිකන් එහාට මට ඇවිදින එක මෙච්චර මේ මම මීහරකෙක් වගේ වියගහට කර දීලා බරාදින මේ කඹුරණ යක්ෂයා නිකන් අපතු දිරපු නැතුව මහ පොළොවේ ඇවිදින එක මොනතරම් සපක්ද රජ කෙනෙක් නිකන් රෙඩ් කාපට් එකක් උඩ යනවා වගේ. ඒ එදිනෙදා වැඩ කරනට නිස්සද්දව සතියෙන් නැවතිල්ලේ වැඩ කරන කොච්චර බලන්න පිරිචි ගතියක් එනවද කියලා. ඒකට වෙනම පූජනීය ස්ථානයක් වෙන්න ඕනේ නැහැ. බොමැලුවක්ම වෙන්න ඕනේ නැහැ. තමන් කරන ඕනම කටයුත්තක් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරනකොට පේනවා මේක මේ බැටරිය charge වෙනවා වගේ පිරලා එනවා. ඉතින් මේක නිවන කියලා කියනකොට හුඟ දෙනෙක් කියනවා නෑ නෑ නිවන ඔට වැඩිය කහ පාටයි නේද වැඩිය දිලිසෙනවා නිවන උඩ තියෙන. ඒකට වෙනම රත්තරන් ඉනිමගක් තියෙනවා. ඉනිමගේ නගින්න ඕන කියලා මේ මොකද්දෝ ආගමක් හදාගන්න හදනවා. මේ මට්ටම් ගන්න හදනවා. මොන මට්ටමකටද වර්තමාන මොහොතේ නිවන තියෙනවා. කවුරු හරි හිතනවා නම් මේක ඉක්මවලා උන් දඩ කවදාකවත් මෛත්‍රී බුදුන් දක්වත් නිවනක් නැහැ. මේ වර්තමාන මොහොත ඉක්මවල හිතන කිසිම කෙනෙකුට ඉස්සරහට බුදුරු කොච්චර පොලිමක් දැක්කත් නැහැ. මේ වර්තමාන මොහොතට එළඹිලා මේකයි නිවන කියලා දකින්න එක්කනා ළඟ ගෞතම බුදුහාමුදුරුත් ඉන්නවා, මෛත්‍රී බුදුහාමුදුරුත් ඉන්නවා, බුදුරජාණන් වහන්සේ රැස්සී දෙනවා. ඒ නිසා අපි මේ දැනට තියලා තියෙන පියවරට, දැනට උපේලා තියෙන දේ අරසා වෙන විදියට පාප මිත්‍යාශ්‍රයෙන් වෙන්වීම පළවෙනි මංගල කාරණාව ඒක කරනකොට තමයි දෙවෙනි දේ වෙන්නේ කල්යාණ මිත්‍යාශ්‍රය. සබ්බපාපස්ස අකරණම් පළවෙනි බුද්ධ බුද්ධානුශාසනාව. එතකොට තමයි කුසල සූපසම්පදා වෙන්නේ. මේ පාප මිත්‍යයෙන් අයින් වුණාට පස්සේ පවෙන් අයින් වුණාට පස්සේ මිනිස්සුකට පිංකම් කරන්න අපිට ඕනේ නම් කෝටි සංඛ්‍යාත අවස්ථාවල් තියෙනවා. උත්කෘෂ්ඨ කුඹින්කම් කරන්න පුළුවන් අතප්පයක්වත් හොල්ලන්නේ නැතුව. හිතා ගන්න බෑ ඒ දවස්වල බෙල්ල කඩාගෙන දාඬු කඩාගෙන අපි පිංකම් කරාට මේ පවුන කර සිටීමේ ප්‍රතිපත්තියට බැහැපු ගමන් පාප මිත්‍රයන්ගෙන් අයින් වෙච්ච ගමන් එවහන්සේට ලෝක සාසන සේවාවත් යෝධ බලයෙන් සහිතව දැවැන්තෙක් වගේ කරන්න පුළුවන්. ඒ වගේම අතපය මහන්සි කරන්නේ නැතුව අනායාසින් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දන්නේ නැති කට්ටිය තමයි ආගම් බදාගන්නේ. ඒගොල්ලෝ මේ සෙනඟ එකතු කරනවා, සල්ලි එකතු කරනවා, අනම් මනම් හදා හදා ඉලක්කම් දම දම මට්ටම් සකස් කරන්න හදනවා. මේ සබ්බපාවසකරණ කියන එක දන්නේ නැතුව පාප මිත්‍රාශ්‍රය කියන එක ඒක භයානකම තේරුම් ගන්නෙත් නැතුව ඒක නිසා බුදුරජාණන්සේ පෙන්වන්නේ කැඳත් බොණ්ඩ රැවුලත් බේරගන්න. ජනසේ මේ රැවුල කපලේන කැඳ විපන් කියන්නේ ඒකට මේ රටපාල ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ ලෝකය කියන්නේ මර උගලක් නං ලෝකය කියන්නේ මාරපාෂයක් නං මේ උගලට අපිව අල්ලගන්න මේකේ රසමස උගලක් ගැට ගහලා තියෙනවා ඇමට රසමස උල කාපං හැම ගස ගන්න නැතු. මොකද රසමස උල අම්මාට අප්පටවත් දෙන්න බෑ. මේකේ උඹව ගෙන්න ගන්න රසමස උල තියෙන එක කාපම් බය වෙන්න එපා. හැබැයි මතක තියාගන්න ඇතුලේ බිලිය තියෙනවා. බිලිය කෑවොත් කොක්කේ රසමස උල කාපම් හැම ගස ගන්න නැතුව. ඉතින් කොච්චර ජොලි ජීවිතයක්ද කියලා කොච්චර ලොකු අභියෝගයක්ද තියෙන්නේ කියලා හම්බ කරන කණේ කාට වැඩි රසමස උල මේකේ තියෙනවා. නමුත් ඌ දන්නා මේක ඇතුලේ බිලිය තියෙනවා. ඌ බිලිය කාට ඒ නිසා රසමසුල gediya පිටින් ගිලින්නේ නැහැ. ඌ කොඩ පොඩ කට කට කන්නේ. ඉක බිලිය ළඟට එරොත් නැතර කරලා නිකන් ඉන්නවා. එතකොට මුවවැද්ද අටව මුවවැද්ද අඬා අඬා ඉඳද්දී තරුණ මුවෙක් ඇවිල්ලා හැම කාලා බිලිය ගස ගන්න නැතුව යන ගමනක් තමයි යෝගාවචරය තියෙන්නේ. මේක කිසිම ශිල්පයක නැහැ. මොනම ශිල්පයකවත් නැහැ. ඒ නිසා මේකට බහැලා කටයුතු කරන කෙනා අර හැම ශිල්පයක්ම ප්‍රයෝජන ගන්නවා. අරගෙන ඉවරලා මේ ශිල්පීය ඥාන පාවිච්චි කරන්නේ මොකටවත් නෙවෙයි විවේකයේ සඳහා. මොකටවත් නෙවෙයි හුදකලාව සඳහා. මොකටවත් නෙවෙයි විශ්‍රාම වීම සඳහා. හැබැයි සම්පූර්ණ ලෝකයේත් එක්ක මනසින් සම්බන්ධ වෙලා ගත කරනවා අනුද්යයතා දයාතා. මිනිසුන්ට උදව්පකාර කරන මට්ටමේ සම්බන්ධ වෙනවා. බුද්ධ ආදී උත්මයන් වහන්සේට dardිය ඇදලා උපස්ථාන කරගන්න. මොකද උන්වහන්සේලාගේ මේ පරමාදර්ශය නිසායි අපිට අද මේක හම්බෙලා තියෙන මේ ගමන. ඒ නිසා දැනටමත් ආයෝජනය කර පිළිසකට මේක ඇහෙනකොට ලොකු ශක්තියක් ඇති වෙනවා. අපි ප්‍රධාන කටයුතු දැනටමත් ඉවරයි. දැනට තියෙන්නේ හම්බ කරන එක නෙවෙයි. මම දේශනාව හමාර කරමින් මතක් කරන හම්බ කරන එක නෙවෙයි දැන් තියෙන්නේ හම්බ කරපටි අර්ශා කරන එකයි. අපිට හම්බ කරන්න දෙයක් නැහැ. ලෝකයේත් එක බලන්න අපි ගොඩාක් කාඩ්‍ය සම්පන්නයි. අපිට වෙලා තියෙන අපි මේ ඇහිදල් කූඩේකට වගේ දෙයකට හම්බ කරන්නේ ඊට පස්සේ පටිතද කරගන්න, ශික්ෂාගරුක වෙන්න, සීල සමාධි ප්‍රඥා පුරවන්න පුරවලා සීලේ සමාධි ප්‍රඥාවෙන් අඩු කෙනෙක් ඉන්නවනම් හිතන්නේ ඒක තමන්ගේ සීලේ දුර්ලභමක් වගේ එවැනි කෙනෙක්ගෙන් කරන්න පුළුවන් එකම දේ අයින් වෙන එක විතරයි විසගෝර සර්පෙක් වගේ. හෝතල් කරලා තපණය කරලා වැඩ ගන්න බෑ එයාගෙන්. ඒ නිසා ඒක අයින් කරන්නට ඇගට නොදැනින්ද අන්‍යම කරනකොට ලැබෙන තාන් දෘෂ්ටික ඵලය තමයි තමන්ගේ සමසම හෝ තමන්ට වඩා හොඳ කල්යාණ මිත්‍රන් ලැබෙන එක. මේක අද්දුටු ප්‍රත්‍යක්ෂයක් නිසා හැම කෙනාටම මේක මේ ජීවිතය ඇතුළතදීම තාන් දෘෂ්ටික වශයෙන් දැක දැන ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහිදී පැරණි තාත්‍රික් විදිහට ධර්ම දේශනාවෙන් පස්සේ එහෙමම ඉඳගෙන අපි ඒක සම්බන්ධ මත ප්‍රකාශ කිරීම දන්නේ නැත්නම් පට තේරුම් ගැනීම සහ ප්‍රශ්න ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්නවා. ඒ නිසා එක්තාවතාචාදී ගාථා සජ්ජහන කරන්න ඉස්සලා කාටද මේ සම්බන්ධව දැන් තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව විස්තර කරගත යුතු අදහස් කළ යුතු ප්‍රශ්න කළ යුතු මත තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාම ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා ඉන්නවා. අවසරයි ෆ්‍රෙන්ඩ්ස් මට දැනගන්න කර්ම හතරක් ගැන සද්ධාමයි විචිකිච්ඡාවයි හිරියොත්ප්ප කියන දෙකයි සාමාන්‍ය විස්තර කරලා තියෙනවා පොත්වල. ඒක භාවනාවේ හඳුනගන්නේ කොයි විදිහකටද භාවනාවේදී හම්බ වෙන්නේ කොයි විදිහකටද කියලා සද්ධාවයි විචිකිච්ඡාවයි හිරියොත්ප්ප දෙක. ඒ ප්‍රශ්නේ මතුවෙන කොනට යන්න ප්‍රශ්නේ කොහොමද Tamanne මතුවෙන්නේ කියලා එතන තියෙන උත්තරේ. මේ ප්‍රශ්නේ කොහෙන්ද මතුවෙන්නේ? කොයි වෙලාවෙදිද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ? නැත්නම් මේ ප්‍රශ්නේ කොහොමද Tamange ජීවිතයට අදාළ වෙන්නේ කියන එක ඇහුවොත් මොකද කියන්නේ? මේ ශ්‍රද්ධාව කියන එක හඳුනගන්න අමාරුයි කියලා පිළිගත කියන දෙක හඳුනගන්න අමාරුයි. ඒක හඳුනගන්න නොගැනීම ප්‍රශ්නයක් වෙන්නේ කොයි වෙලාවෙදී? හඳුනගන්න බැරි කියන කප්පියුම් ඒක ඒක දියසි තත්ත්වයක්. ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතේ පරියන්කේද්ද මේක තමයි අදාළින සක්මනීදී දිනලා වැඩවලදීද කොතනදීද මේක ප්‍රශ්න ඉස්මතු වෙන්නේ? ඉද්දෙන්නේ කොතනදීද? අද ජීවිතේ අදාළ වෙන්නේ. සමහර අවස්ථාවලදී අරමුණ වලට හිත පිට යන්නේ කියන හිතෙනවා හිරියුක්ක් නැතිකමද කියලා සමහර වෙලාවල් වලට එසේද මෙසේද කියලා සැක කරන එක සීමාවක් නැතුව ධර්මයක් සැක කරනවා ගුරුවරු සැක කරනවා භාවනා කරනවා එතකොට හිතෙනවා මේක විචිකිච්ඡාවද එහෙමද නැත්නම් භාවනා කරනවා විචිකිච්ඡාවද නැත්නම් සද්ධාව නැතිකමද කියලා. ඔව් ඒකට මෙතන මේ අදාළ වෙන්නේ තමයි පණවා ගන්නලද කිවිස ගන්නලද අරමුණේ තියෙන එක අගේ කරද්දී හිත පිට යන නිසා. ඒ හිත පිට යන්නේ බිල්ලච ලැජ්ජනතිකම නිසාද සැකේ නිසාද සද්ධාව නැති නිසාද කියලා ඒක සාධාරණයි. ඒකට අදාළ කාරණාව කියනකොට තමයි අපි sannivedanayak සිද්ධ වෙන්නේ. නැත්නම් සද්දා හිටියොත් විචිකිච්ඡා කියන ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ ප්‍රශ්නේ එන්න කාරණාව කියන්නේ මේ මේකේ ඵලයන් කියලා මේක කෙලස් නැහැ කියලා මේක බුද්ධ ධර්මයෙන් අගය කෙරුවයි කියලා මමත් ජීවිත ප්‍රත්‍යාගයෙන් කරනවා කෙරුවා හිත පිට යනවා ඉතින් අපිට දැනගන්න ඕනේ ඇයි කොහොමද මේකට මේකට ආසන්න කරන සද්ධාවද විචිකිච්ඡාවද බයලජ්ජනසිකමද කියලා ඉතින් ඇත්තටම කියනවනම් මේක මූලධර්ම වශයෙන් සාකච්ඡා කරනකොට අපිට ලොකු පන්නරයක් එනවා නමුත් ඒක හේතුක නෙමෙයි මේක තුනම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකක් ඉස්මතු වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති නිසා ඕක කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මට දැන් ගාඩ දින කරන වැඩේ කරන්න එපා. දැන් ඉඳගෙන ඉඳලා භාවනා මෙනෙහි කරගෙන ඉඳලා හරියන්නේ නැගිටලා ගිහලා අර වැඩේ කරන්න ඕනේ කියලා කරන් තියෙන වැඩේ ගැන ලොකු ශ්‍රද්ධාවක් කරනවා මේ වෙලාවේ ඉඳගෙන සතිය පිරවන්න වැඩිය. නැත්නම් විචිකිච්ඡාවක් වෙනවා. දැන් මම ගොඩාක් කල් මේක කරා. අපේක්ෂිත බලාපොරොත්තු නැහැ. ඉතින් මේක දිගටම කරනකොට මම හිර වෙලා දන්නෙත් නැහැ. මේක මෙහෙම දිගටම කරගෙන යන එකද ප්‍රගතිය කියලා දන්නෙත් නැහැ. හැකේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් බයලජ්ජ නැතිකම නිසා මගුලක් පෙච්චා මම නැගිටලා යනවා කියලා හොලමලකම වෙන්න පුළුවන්. මේ තුනේම එක ලකුණක් තියෙනවා. මේ මේ හේතු සාධක තුනක් අපි සාකච්ඡා කරගත්තා. මේ නැගිටලා යන්නේක මගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි. මට පාලනය කරගන්න බෑ. එතකොට මට පාලනය කරගන්න බෑ මගේ න්‍යාය පත්‍රේ නෑයි කියලා කියන්නේ අනාත්ම ලක්ෂණ දෙකක් නේ. මේ අනාත්මය පිළිගන්නව වෙනුවට හේතු කරුණු දක්වන්න තමයි සද්ධාව නෑ කියලා. විචිකිච්ඡාව කියලා, බයලජ්ජා නැතිකම කියලා මේ විදියට වංචනික ධර්මයක් වැඩ කරනවා. මේ හිවීම ඥාන සංප්‍රයුක්තයි කියලා අපි හිතනවා. ප්‍රඥා ගෝචරයි කියලා හිතනවා මේක සද්ධාව නැති නිසා වෙනවද? බයලජ්ජා නැති නිසා වෙනවද? විචිකිච්ඡා නිසා කියලා හොයන එක විඥානයේ ලක්ෂණයක්, ප්‍රඥාවේ ලක්ෂණයක්, ඥාන සංප්‍රයුක්ත ගතියක් කියන හැබැයි මෙතන අනිත්‍යයට තියෙන අනාත්මයට තියෙන බිය කියන එක මත මත කරන්න කැමති නැහැ. අනාත්මයේ තියෙන බිය කියන පොදුවේ gediy වශයෙන් බාරගත්තු සත්‍ය බහාතබලා අපි හේතු කරුණු දැක්ීමේ විචක්ෂණ බුද්ධියකට ඥානීය කියලා නම් දෙනවා. ඒ නිසා කියනවා විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා. මේකත් විචිකිච්ඡාවක් තමයි ප්‍රඥාව නගින්න දෙන්නේ නැතුව අනාත්මයේ gediy වශයෙන් බාර ගන්න නැතුව විචිකිච්ඡා කරනවා. අද මුළු ලෝකෙම තියෙන ඥාන ඔක්කොම හුදු විචිකිච්ඡාවක් විතරයි. සත්‍ය පිළිගන්නව වෙනුවට බැරි කොනක් අල්ලගෙන රිසර්ච් කර කර ඉන්නවා. කවදාකවත් දන්න මගේ කෙලවරක් නැහැ කියලා. මෙච්චර ලස්සන gediya පිටින් තියෙන ඒ නිසා කියලා තියෙනවා. ඔබ බය දුරුවන් කරන්න. උඹ ගහන ගැට ප්‍රමාණය සත්‍ය ලබා ගන්න ගහන ගැට වලට වැඩිය වැඩි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කටයුතු කරලා තියෙන්නේ බය බය නැතිව බයක් කෙන එක නැති කරගන්න. අද ඇමරිකාවේ මුළු බජට් එකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව චීනයට ණයයි. ඒ වුණාට අවුරුද්ද බජට් එකෙන් 140කට වැඩි ප්‍රමාණයක් ආයුධ හදන්න ණයට අරගෙන ආයුධ හදලා. ඒකල මොකද්ද කරන්නේ? මිනිස්සු මරනවා. බය. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ඇඳුම්, ආහාර, ගොඩනැගිලි සියරම හදන්නේ බය නිසා. ඒ නිසා සත්‍ය හොයන්න අපි යොදන අමුද්‍රව්‍ය වලට වැඩි විශාල අමුද්‍රව්‍ය ප්‍රදාස් ප්‍රදේශයක් අපි වැය කරනවා. මේ බය සැක සහිත දේවල් අයින් කරන්න. හැම සත්‍යය තියෙන එතනයි. ඒ බය කරන සැක සහිත දේ නොදන්න දේ තුල සත්‍යය තියෙනකොට අපි ඒක දුරුවන් කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කැසපට ගහගෙන යුද ප්‍රකාශ කරනවා. ඒකෝට අපිට ලැබෙන තියෙන බර ගන්නක් නොලැබිටම ඒකම නෑ බය සහිත දෙයට දුරුවන් කරන්න අපි මේ මුළු සටන. ඒක අපිට මුළු ලෝකෙම අවිශ්වාස වෙලා තියෙනවා. ඒක මෙතන තියෙන්නේ මොකද්ද? අනාත්මය තියෙනවා පාලනය කරන්න බෑ, ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක තේරෙන්නේ ආණ්ඩුමට්ටු කරන්න බැරි බව, පාලනය කරන්න බැරි බව තේින්න ඔබ මෙතනම හිටපන් කියලා givisව ගත්ත මිනිහට විතරනේ. ඒක තේමාව. අපි ඕනේ හිත විලකදී ගිය ඵලයන් කිව්වා අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඒ නිසා අපි නෝ බහනා නොකර ඉන්න එක ලේසි කියලා. හිත ඕන තැනක ඇවිදිනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි භවනාව ගත්තොත් යතු ගත්තොත් මේකම ඉන්න බලපන් කියලා සාමාන්‍ය අරමුණ දුන්න දවස තමයි තියෙන්නේ අරමුණෙන් පිටපයින්නවා කියන කතාව තියෙන්නේ. අපි ඒක දුර්ලභමකට ගන්න. නෑ බුදුහාමරට වෙන්නට ඕනේ ඒක තමයි. ඕක උඹට බාන්නේ කරන්න බෑ. ඕක උඹට හාඩුවට කරන්න බෑ. ඒක බාර ගන්න ඔබ කැමති නෑ ඒ වෙනුවට මේකට හේතු කර්ම වෙනවා. ඒකට වංචනික ධර්මයක් වැඩ කරනවා. මම දන්නේ මම මේ කියන්න හදන දෙමලේ තේරෙනවා කියලා. ලාවට. එහෙනම් ගාක ඔය දිග දිග ප්‍රශ්න අහන කට්ටියට උත්තර දෙන්නත් ඕනේ අතට. යම් ප්‍රමාණයකට ආයුධ යාලක තියෙන ඉතින් අහන්න ඕනේ ප්‍රශ්න අදාළ වෙන තැන බලන්න. මට අදාළ වෙන්න බත් කරනකොටද වැසිලි කරනකොටද ආශ්වාස ප්‍රශ්වාස කරනකොටද සක්මන් කරන ඔතෙන්ද ප්‍රශ්නේ ආවේ එතකොට යාට සිද්ධිය කියන්න වෙනවනේ මෙන්න මෙතෙන්දී මේ ප්‍රශ්නේ එන්නේ කියලා සිද්ධිය විග්‍රහ කරලා බලන්න ඒක හරි ප්‍රායෝගිකයි ඒ කියන්නේ මචං ලේ වලින් බොක් කියන්නේ කතා කරන්නේ අයියෝ සංස සද්දාවයි කුසල ඡන්දේ ආරම්භන කොහොමද විග්‍රහ කරන්නේ කියන්නේ හොදු මූල ධර්මනේ අනේ අදාළතාවයට අහනකොට අපි කැමති නැහැ මේක නිකන් උසාවි කුටුවට නම් කරලා හරස් ප්‍රශ්නයක් වගේ ඉතින් ඒ වගේ තමන්ගේ සත්‍ය හෙලි කරන්න බැරි කෙනාට කොහොමද සත්‍යයක් දෙන්නේ? අපි යෝගාවචරය වශයෙන් අපි ඒකට නතු වෙනවා. අපි ලෑස්ති වෙන්න ඕනේ. හරස් හරස් ප්‍රශ්නයක් අහුවට පස්සේ නෑ මෙහෙම ඇත්තටම මෙවුව එලි වෙන්නේ නෑ. තමන්ට අහන්න තේරෙන්නේ නැති ප්‍රශ්න නෙමෙයි. කවුරුත් එක්ක සාකච්ඡා කරනකොට යටහත් පහත් උනේ නැත්තම් එලි වෙන්නේ නෑ. මේකට කියන්නේ කැතැසිස් කියලා. මේකට කියන්නේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. මේකට කියන්නේ කවුන්සලින් කියලා. ඔය මේ ළඟදී බයියෝ පටන් ගත්තට ඔය සෙල්ලම් බුදුසසුන අවුරුදු 2600 ඉස්සෙල්ලා පටන් ගත්තේ. දැන් ඕකට වෙනම ඩිපාර්ට්මන්ට් හදලා ප්‍රොෆෙසර්ස්ලා දාගෙන ගණාගෙන කන. දැන් මොකක් කන්නේ ගිහිය විතේ නිකන් දුන්නේ. මම කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ අදාළ තැන කියපන්. අයින්ස්ටයින් කිව්වේ අදාළ තැන දන්නවනම් උත්තර එතන තියෙනවා. ඔබ අදාළ තැන පන්නලා ගිහිල්ලා වෙන තැනක අයි අයි මේ නස්ඩින් අර ලයික් කරන වෙලට යතුරු හෙව්වා වගේ එළිය තියෙන තැන් වල කට්ටිය හොයනවා ඕ ගාලා හතර තුනේ වැඩි කරන හැබැයි යතුරු නැතිලා තියෙන කාමරේ එහේ අන්ධකාරයි. එනිසා ලයික් කරනවට ඕනවා. මාද තියෙන දැනුම සම්පූර්ණ උතන තියෙනවා. අද තියෙන දැනුමට කවලා තියෙන්නේ මේක කෙරුවොත් උඹට මේ මේ දේවල් දෙනවයි කියලා ඌ අන්දනවා. අන්දරජු අපට අපට විරුද්ධව විරුද්ධ වෙයා මේ පරිශන කරනවා. උගේ જાතියට විරුද්ධව පරිශන කරනවා. සම්ප්‍රදායට විරුද්ධව පරිශන. හැබැයි කුට්ටියක් දෙනවා. ඒ නිසා බුදුරජාණන් කියන්නේ වට ඒ ඒ සනායේ පරිේශන අනාරිය පරිේශන ඒකෙන් වෙන්නේ Taman ගැන හොයන්න වෙලාව නැතුව. Tamanගේ අදාළ කාරණාවට යන්න එතෙන් යන පාරක් මොට්ට වෙලා. ඒකට කැමතිත් නෑ මගේ පෞද්ගලික තැන්දි ගහන්න එන්න එපා. ඔබ හන්දිට කොහෙද අයිතියක් තියෙන මේක. අදාළ වෙන තැන කතා කරන්න ඔබ හන්දිට පුළුවන් උත්තර දෙන්න. එහෙමනේ රේඩියෝ වල කතාවල් යන්නේ. උත්තර මුල්ලට දත කරලා අනින්න ඕන ඔබකට රිවර්ට් වෙන්න දෙකක්. දැන් කාටවත් උත්තර දෙන්න අපි වැඳිලා නෑ මොකද? අපි අපිට ඕනේ විවේකයේ. ඔබට ඕනේ නම් මේ සත්‍ය හෙලි කරපන් නැත්තම්. මූලාශ්‍රය හෙලි කරපන් අන්තිමට එයාට ප්‍රශ්නේ හට ගන්න තැනටම යෑමේ න්‍යායත්වයේ නොත්තර විතරක් නෙමෙයි. න්‍යාය තියෙන එතන දීගමන් තියෙනවා. එතන එතනම විසඳ ගන්න පුළුවන් නම් බුදුහාමුදුර එතන වැඩ ඉන්නේ. අපි හිතනවා නෑ සියල්ල දන්නා වූ උත්මේක ඇති මේ හැම එකටම සාධාරණ උත්තරයක් දෙන්න පුළුවන් කියලා. එහෙම දැන් ගුරුවරයෙක් වශයෙන් බාර ගන්නත් ඒවා ඇත්තෙත් නෑ. තියෙන්නේ ප්‍රශ්නේ මුලට යන්නේ ඒක සිංහාවලෝකනේ ප්‍රශ්නේ ඇතිවෙච්ච තැනට යන්න දන්නවනම් ඒ න්‍යාය පවා හරි වැදගත්. අද එකම දරුවෙකුට උගන්වන්නේ නැහැ. කම්පියුටරේ තද කරලා උඹ උත්තර ගනි. අර හොඳටම ආදරය කරන අම්ම කෙනෙක් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. බාලම කෙල්ල වැඩිම කම්පියුටරේ. ඒකේ වැඩිම කම්පියුටරේ. ඉතින් දවසක් ඇහුවලු මේ අම්මා නැති වෙච්ච දවසක ඔය අසරණොත් මොකද කරන්නේ කියලා Google search කරනවා. මම නැතිච්චා මොකද ඇත්තටම උත්තර දෙනවා. ඔය ඕන කම්පියුටර් ප්‍රශ්නෙට ඔය ඕන දන්න කම්පියුටර් ගන්න බයි දන්න කටියට පෙන්සල් නරින්න Google ගහපුවම හම්බ වෙනවා. මම Google ගහලා බලන කල අම්ම නැතිච්චා මොකද කරන්න ඕනේ? මොකක්ද ප්‍රශ්නේ? අම්ම නැතුවට ප්‍රශ්නේ නැහැ. අම්මා හිතන්නේ ඇත්තට මගේ සෙනෙහස නැතුව මේ දරුවා හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවට අගේ ආඩම්බරය දෙන්න හදන්නේ නෙමෙයි. අම්මා ඉන්නේ කියලා අම්මා නැත්තම් ඉන්නවනම් හිටපන් නැත්තම් ඵලයක් මට කම්පියුටර් තියෙනවා. අද ඒ තරම්ම අපි දරුවෝ අස්ථානගත කරලා තියෙන්නේ. මුන්න පෙකෙන වැඩෙන් කපලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ද්වේෂය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. බුදුරජාණන් කියන්නේ එයාට දෙනවා ওই ප්‍රශ්නේ ඇති වෙන හැටි බලපන්. උත්තරේ උඹ තුරමයි තියෙන්නේ. මමත් උඹ තුර ඉන්නවා. බුදුහාමුදුරුවොත් උඹ තුරම ඉන්නවා. ධර්මයත් උඹ තුරම තියෙනවා. නිවැරදි ක්‍රමයේ විතරයි ඉතින් යන ඇඩ්‍රස් එකයි පාත් එක විතරයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ධර්මයේ. තොරතුරු ඔක්කොම තියෙනවා ඇතුලේ. හොඳයි අපි එන්න දින ප්‍රකාශන ප්‍රශ්න නැතයි කියන ආකල්පේ ඉඳලා ඊතාවතාචාටි ගාථා අධ්‍යයනයට යනවා.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 සුවපත් වෙත්වා. ලෝකාසුභාර්ථේන සමන